සද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි අද දවසේ ධර්ම දේශනාව සඳහා කාලය ගන්න බලාපොරොත්තු වෙන්නේ සියලුම දෙනා ධර්ම දේශනාව සඳහා සූදානම් වෙමු tempත් වෙමු එකලා සාදුකාරයතුවා නමෝ තස්සේ භගවතු වරහතු සම්මා සම්බුද්දස්සේ නමෝ තස්ස භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්සේ තස්මාතේ ගහපතියේ වං සික්කිතබ්බං න රූපං උපාදිස්සාමි ති මච මේ රූප නිසිතං විඥානං භවිස්සති තී එවං හිතේ ගහපති සික්ඛිතබ්බං තීති ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත් මේ ආසන්න කෙනෙකුට මරණාසන්න කෙනෙකුට සාරිපුත්ත මහා ස්වාමීන් වහන්සේ වැනි ධර්මසේනාධිපති ස්වාමීන් වහන්සේ නම වෙන උපදේශ පන්තියක්. උන්ට අපි කොහොමද ඒක අවුරුදු 2600 ඊට පස්සේ පොතේ සඳහන් මේ කාරණාව අපි වගේ තාම ජීවත් වීමට ආස කරන කෙනෙකුට වැටහෙන්නේ නැත්නම් අපි කොහොමද ඒක වටහා ගන්න ඕනේ කියන එක අදටත් මා විශාල අභියෝගයක්. එක පැත්තකින් බලනකොට මරණාසන්න වෙලා හිටපු ඔය ආර්යයන් වහන්සේ නමක් වෙන අනාථ වෙන්නක සිටුමාට ඒක ඒක දිරව ගන්න තීරු ගන්න පුළුවන් වුණාට අපිට ඒක තේරුම් ගන්න බැරි වෙන්න කාරණා රාශියක් තියෙන ඉඩ තියෙනවා. ඒ නිසා අපි මේ தত্ত্বය හොඳට ගලපලා සලකලා තේරුම් අරගන්න ඕනේ. එන්නේ ඒ වාගේ මරණාසන්න නැත්නම් ආසන්න කෙනෙකුට සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේ හිත මෑත් කරගෙන ජීවත් වෙන හැටි ගලවගෙන බේරගෙන ජීවත් වෙන හැටි හරියට කන් වතුරක් ගලපු ගංගක ඉවුර කැවදින කෙනා අර ගලපු ගම් වතුරේ රොන් මඩ නිසා ලෙස්සලා ගියොත් වැටෙන්නේ ගඟට. ඒක නිසා එතන යනකොට ඉවුර තියෙන්නේ ගඟට නැමිලා. ඉවුර තියෙන්නේ රොන් මඩ සහිතව පයිලෙස්සොත් වැටෙන්නේ ගඟට. අන්නේ වාගේ මේ අද්දරක ආසන්නව ඉන්න කෙනෙකුට තමන්ගේ හිත ගලවාගෙන ජීවත් වීමට දෙන්නේ තාමත්ම ගැඹුරේ බොහෝම කරු ගාම්භීර ධර්ම දේශනාවක්. ඒ නිසා ඒක නිකන් බරපතල අභ්‍යාසයක් වගේ පේනවා. අපි අපි උත්සාහ කරමු මේක සූත්‍රමේ වශයෙන් හෝ නැත්නම් අසුවිරු මට්ටමකින් හෝ එහෙම නැත්නම් අපිට වැටහෙන චින්තාමය ඥානයකට නැත්නම් ණය විපස්සනාට හෝ දාලා ඒකේ අර්ථයක් තියෙනවද කියලා බලලා අපි මේ වෙනකොට කොච්චරක් මේකෙන් සාක්ෂාත් කරගෙන තියනවද ඒ සාක්ෂාත් කරගත්ත ප්‍රමාණයට සාපේක්ෂව මේක ඉදිරියක් දියුණුවක් එහෙම නැත්නම් ඉදිරියට අනුග්‍රහයක් කරන්න කොහොමද කියලා. ඉතින් මේ වෙනකන් අපි තේරුම් ගත්ත කොටස් වල හැටියට ආකාර දෙකක් නැත්නම් ආයුධ කට්ටල දෙකක් සාරිපුත්‍ර සංසේදී කියලා පෙන්නනවා මේ අනාථපිණ්ඩික සිටුමාට මේ හිත මෑත් කරගෙන ජීවත් වීම සඳහා පළවෙනි එක තමයි මේ ඇහ කන දිව නාසය කය මන කියන මේ ආයතන වශයෙන් ගත්තහම මේ එක එකකින් හිත මෑත් කරගන්න හැටි. චක්කු විඥානේ, සෝත විඥානේ, ගාහන විඥානේ, જીවහා විඥානේ, කාය විඥානේ, මනෝ විඥානේ කියන මේ හයත් ඊට සාපේක්ෂව උපදින ස්පර්ශ වේදනා කියන මේ ටිකත් අරගෙන 18 ආකාරයක් පෙන්ලා මතක් කරනවා හිත නිසින්ින්ද මේ වගේ සැරිසරනවා. අන්නේ සැරිසරන වෙලාවේදී ඒ එක එකක් අභිරමණය කරන්න එපා. උපාදානය කරන්න එපා. අභිවර්ධනය කරන්න එපා. අජෝසනය කරන්න එපා කියලා පෙන්නලා තියෙනවා. ඉතින් එතකොට මේ අභිරමණය කරන මේ ස්ථාන 18ක් වීම එක පැත්තකින් ප්‍රශ්නේ සංකීර්ණ කරන අතර තව පැත්තකින් ඒක සරල කරනවා මොකද මේ හිත එක 18න් එක වෙලාවට එකකයි ඉන්නේ. අන්නේ දැන් හිත අභිරමණය කරන තැන, පෙන්කෙලින තැන, නන්නත්තර වෙන තැන හරියට වෙන් කළ දැනගන්න පුළුවන් නම් එකක් දැන ගැනීමෙන් ඊටු 17න්ම බේරෙනවා. ඒ නිසා දක්ෂ යෝගාවචරයේකට නැත්තම් රැඩිකල් වාදී වෙ හිතන කෙනෙකුට පේනවා 18ක් තිබුණට එක වෙලාවට එකකයි මේ අභිරමණය කරන්නේ. ඒක චිත්ත නියාමයක් දී ඇති සාධකයක්. නිසා මගේ හිත දැන් මේ වෙලාවේ මොකේද අභිරමණය කරන්නේ කියලා වෙන් කරලා දැනගන්න පුළුවන් නම් පරිච්ඡේද කරලා දැනගන්න පුළුවන් නම් පරිච්ඡේද කරලා දැනගන්න පුළුවන් නම් ඒක තීව්‍ර භාවයක් හිතේ තියෙන ප්‍රනීත භාවයක්. අන්නේ ප්‍රනීත භාවය ක්‍රියාවත් කරන්න කරන්න මේ බරපතල කාර්යයේ තියෙන වගකීම භාරය අඩු වෙන්න පටන් ගන්නවා. සාමාන්‍ය හිත දැන් කොතනද අභිරමණය කරන්නේ? මගේ හිත කොතනද läගගෙන ඉන්නේ? මගේ හිත කොත කොයි එකක් ගැනද මේ කතා කරන්නේ? කොයි එකක්ද අභිනන්දනය කරන්න කියලා දැනගන්නවා කියන එක ලේසි නෑ. මොකද తත්‍ර తත්‍ර අභිනන්දනය. අපේ හිත මොකක්ද අල්ලන්නේ? ඒක අපිට හරි විදියට පේනවා. එයමයි සත්‍ය කියලා පේනවා. ඒකම අභිනන්දනය කරන ගැටේක තමයි මාරේ අපිව ගෙනියන්නේ. වගේ තව ඊට සාපේක්ෂව 1000 ස්ථානයක් විකල්ප 17ක් තියෙනවා. ඒ විකල්ප 17 ඕන දෙනක හිත ඉන්න පුළුවන්. නමුත් මේ වෙලාවේ මගේ හිත තියෙන්නේ මෙන්න මේ අසවල්තනයි මේ ඇමිනිලා තියෙන්නේ, පැටලිලා තියෙන්නේ, කොක්ක ගහලා තියෙන්නේ කියලා දන්නවනම් අන්නේ දැන ගැනීමේ වගකීම කාටවත් දෙන්න බෑ. ඒ වගකීම චිත්තක්ෂණ කලින් හිතන්න බෑ. ගියන ඊට පස්සේ හිතලා වැඩකුත් නෑ. වෙන කිසිම කුසලතාවකින් ගන්න බෑ. ඒකම කරන්න ඉතින් මේක බරපතල විපස්සනා. ඊට පස්සේ අපි ඊයේ කතා කරපු එකේ කට්ටලේ ආයුධ හයක් තියෙනවා 18ක් නෙවෙයි. ඒ හය පෙන්වන්නේ පඨවි ආපෝ තේජෝ වායෝ ආකාශ විඥාන. මේ හිත අපිරමණය කරන්න පුළුවන් රමණීය කරන ස්ථාන හයක්. රූප ධර්ම සම්බන්ධව කතා කරන ආස්තික ප්‍රඥප්තිය අපි පඨවි ආපෝ තේජෝ වායෝ වශයෙන් පෙන්වනවා. ඒ රූපයගේ අභාවය එහෙම නැත්නම් දැන් කාලේ වචනේ කියනවා matter and antimatter කියලා කියනවා. අභාව ප්‍රත්‍යක්ෂය තමයි මෙතන ආකාශ ධාතුව කියලා පෙන්නන්නේ. ඒට සාපේක්ෂව විඥානය තියෙනවා නාම ධර්ම නියෝජනය කරනකොට. ඉතින් මේ හයෙන් එක සැරයකට එකක තමයි හිත අභිරමණය කරන්නේ. හැබැයි එතන 100%ක්ම හිත තියෙනවා. ඉතින් මේ 100%ක් හිත පඨවි ධාතු අභිරමණය කරද්දී මගේ හිත වායෝ ධාතුවේ නෑ මගේ හිත තේජෝ ධාතුවේ නෑ මගේ හිත ආපෝ ධාතුවේ නෑ මගේ හිත ආකාශ ධාතුවේ නෑ කියලා දැනගන්න දෙන්නේ නැතුව වාහිලාගෙන තමයි මේක කරන්නේ. ඒක තමයි මායාව කියන්නේ තමයි අවිද්‍යාව කියන්නේ. ඒ නිසා කාට හරි පුළුවන් නම් මේ පඨවි ධාතුවේ මගේ හිත තියෙන්නේ කියලා එක වෙන්කොට දැනගන්න ප්‍රත්‍යක්ෂණය කරන්න ඒක මේ සටනේදී 150ක් ලකුණු ලැබෙනවා. මගේ දැන් හිත තියෙන්නේ පඨවි ධාතුවේ. මගේ හිත හැප්පිලා තියෙන පටවි ධාතුවේ. අභිරමණය කරන පටවි ධාතුවේ වායෝ ධාතුව නෙවෙයි. තීජෝ ධාතුව නෙවෙයි. ආපෝ ධාතුව නෙවෙයි. ආකාශය නෙවෙයි. වෙන නාම ධර්මයක් නෙවෙයි කියලා හරියටම එතනදී මේක දැනගන්නවා කියන එක ඉලෙක්ට්‍රික් කියලා තමයි කියන්නේ. ඒක පුදුමාකාර එල්ලවීමක්. එහෙම නැත්නම් අස්පනා පිට කියලා මේකට කියනවා. මේක එතනදී මේක අල්ලන්න තෝ බව උනාට වැඩන්නේ කලින් සැලසුම් කරන්න බෑ. ඒ වගේම පටවි ධාතුව තියෙද්දි මේක ආපෝ තේජෝ ආයත කියලා පටලවා ගත්තොත් අන්දමන්ද වුණොත් මාරය දිනනවා. ඒ නිසා යුද බිමේදී හරියටම තුවක්කුව එල්ල වෙන්න ඕනේ හතුරගේ පපුවටම. එහෙම නැතුව මේ මේ වනවල මචං පොඩ්ඩක් හිටපන් ඊවසට වෙඩි තිනකන් කිව්වට ඒ හතුරා ඉන්නේ නැහැ. ඒ වගේම තමයි බෝල එනකොට ක්‍රිකට් ගහන වෙලාවේදී මන්ට පොඩි හය සික්සරය ගහන්න හොඳ බෝලයක් කරන්න කියන්නේ අපිට එහා පැත්තට කියන්න බෑ. ඉතින් අපි මේ යුද බිමේදී වගේ අනුකම්පාවක් බලාපොරොත්තු වෙන තකතිරුකම කියලා. මෝහය කියලා. මෝඩකම කියලා. පිස්සු කියලා. අපි හිතනවා මේ අමාරු වෙලාදී අපිට මහරයා හොඳ බෝලයක් දෙයි සික්සර් එකක් ගන්න කියලා. දෙන්නේ නැහැ. එහෙම එකකට ගේමක් කියලා කියන්නේ නැහැ. ගේමේ තියෙන්නේ හරිනම් ඌ නැත්තම් මම. එකට එක. අන්න ඒ විදිහට හිත හරියටම අරමුණට එල්ල කිරීමට කියනවා විෂයාභිමුඛ භාව පච්චපට්ඨානාම කියලා. සතියේ තියෙන සතිය තියෙන බව දැනගන්නේ එහෙමයි අපි. මගේ හිත දැන් තියෙන කොතනද කියලා හරියටම අරමුණට මුහුණ දාන්න. ඒ මුහුණ දාන දැනනකොට චින්තාමය වශයෙන් දන්නවා මේකට මුහුණ දැමෙන නිසා ඊටු පහ අවලංගු වෙලා කියලා. ඒකේ වෙලාවේ ප්‍රත්‍යක්ෂ නිවේ දැනගන්නේ. ඒක දැනගන්නේ චින්තාමය වශයෙන්. ඒක දැනගන්නේ ණය වේපස්සනාව. ඒකට අපි සුතුමේ ඥානයක් තියනවා. මගේ හිත දැන් පටවි ධාතුවේ තියෙනවා කියලා. අපි යම් මේකේ ප්‍රත්‍යක්ෂණය කරනවා නම් ඒකේ අපිට ඥාන රාශියක් ලැබෙනවා. දැන් ආපෝ ධාතු නෙවෙයි, තේජෝ ධාතු නෙවෙයි, වායු ධාතු නෙවෙයි, ආකාශ නෙවෙයි, විඥාන නෙවෙයි, පටවි ධාතුයි. ඉතින් මෙවැනි මේ විදියට අපි ඕනම වෙලාවක මොනම ධාතුවකට හෝ මොනම ධර්ම කාර්යයකට හිත දැම්මොත් ඒ ධාතුවට එල්ල වෙලා තියෙන බව සුවිශේෂීව නයිසાર્ගිකව අනිත්‍යමය වෙන්කර දැන්නන ගතියක් ඒ ධාතුන්ගේ තියෙනවල ධර්මතා කියලා කියනවා. පඨවි ධාතුවට එල්ල වුණා නම් තේජෝ ධාතුවට වෙනස් ගතියක් තියෙනවා. ආපෝ ධාතුවට වෙනස් ගතියක් තියෙනවා. වායෝ ධාතුවට වෙනස් ගතියක් තියෙනවා. ආකාශයට වෙනස් ගතියක් තියෙනවා. අන්න ඒ පඨවි ධාතුවේම ආවේනික ලක්ෂණය, පෞද්ගලික ලක්ෂණය. නයිසાર્ගික ලක්ෂණය දැනගත්තේ නැත්නම් අලකොල මේනකොල දන්නේ නැතුව වගේ වැඩේ පටලවා ගන්න. ඒක වනවලා ගන්න බෑ. ඒ නිසා හරියට මේක ඒකෙම දැනගත්තොත් ඒ දැන ගැනීම හරහා සතෙන් සිරපණක් වෙලට. ඒක කියනවා මේ ඥානපෝනික ස්වාමීන් වහන්සේ ඒ සතියේ තියෙන ඒ විෂයාභිමුඛ භාවපච්චපඨානා කියන කාරණාව විෂයාභිමුඛ පච්චපඨානා කියන්නේ සතිය කියලා දෙනකොට අටුවාචාර්යන් වහන්සේලා සතිය පෙන්වන එක ලකුණක්. සතිය හිතේ තියෙනවනම් ඒක නට වැටහෙනවා. මම දැන් මොන දීලා ඉන්නේ මොකේද කියලා. ආන්න එක පෙන්නකොට ඒක වටහා ගැනීමේ වාසිය ඒ වටහා ගැනීමේ ප්‍රතිලාභය පෙන්වන්න ඥානපෝනික ස්වාමීන් වහන්සේ ගැමි උපමාවක් පෙන්නනවා. යද්දෙසෙක් එනතන් අපි කියද මේ භූණියක් කපන මිනිස්සේ වේච්‍යමක් කරන මිනිස්සේ යකුන්ට ආරාධනා කරනවා මල් පැල සකස් කරලා ආර්දනා කරනකොට දැන් ආවේ කොයි යකාද කියලා හරියටම නම කියලා කතා කරුත් ඒ යකා බය වෙනවා. ඒ යකා වෙනකොට වෙන යකගේ නම කිව්වොත් යකා දැන ගන්නවා මේ යකා බොරේ මොඩෙක් කියලා. මේ මන්ත්‍ර ජප කරන යකා මොඩෙක් කියලා. එතකොට ඌ ඇවිල්ලා දෙල්ලන් දාලා යනවා. ඒ හරියටම නම කියලා කතා කරනවා. ඉතින් මේක ඊටම දක්ෂ සූර ගතියක්. මේකෙන් තමයි පිටු මහරතන් වහන්සේ ඇවිල්ලා කෙලිම තිස්ස කියලා නම කතා කරපු ගමන් රජුරෝ දෙකට වෙලා හිටියා. මට කවුද මෙහෙම නම කියලා කතා කරන්න පුළුවන් කෙනෙක් ඉන්නේ. මචං බාධාවෙන් රජුරොත් එක්ක කතා කරන්න බෑනේ. බිල්ල ගහලා. කෙලින්ම කතා කර තිස්ස කියන රජුර හිල්ලුම් කාලය හිටියා කට අරින්න ඉස්සලා කිව්වා. සම්නාමය මහරජා ජම්බුදීපා ඉදාගත්තා. තමේ වනුකම්පාය. අපි මේ සොබ්‍රාජන් වහන්සේගේ ශා วก ව දමද්වීන් උඹට අනුකම්පාවෙන් පැමිණියා කියනකොට හේම ආවුදු බිම දැම්මා. අර මුවා පිටිපස්සට යන ගතිය අතහැරලා යා වැටුණා. මුළු ලංකාවම වැටුණා. අජේත රජුගේ නම කියලා කතා කරන්නේ. ඉතින් අපි මේ අනම්මනන් කියලා කතා කරන්න පටන් ගත්තාම ඒ අහණේ කදන්න මේ මිනිසයා මේ මල්ලෙන් ගහන එකේ ෂාප් නැහැ කියලා. පිටි තියන කවුතරම තියන. වනවන්න එපා. වැනෙවොත් ඊට පස්සේ නානුකම්පාවක් ලැබෙන්නේ නැහැ. ඒ නිසා හරියටම අරමුණ නම් කරන්න පුළුවන් ගතිය නම් කෙරුවට පස්සේ අපි තුන් පාට විධාතෝ කියන නැත්නම් තේජෝ ධාතු කියලා වායෝ ධාතු කියලා ආපෝ ධාතු කියලා වෙන එකකින් වෙන් කරලා හඳුනා ගැනීමේ සුවිශේෂ ලක්ෂණය දැකලා වාර්තාගත කරන්න පුළුවන් නම් ඒ යෝගාවචරයේ භාවනා ශීල 50 කියලා. දැක්කට මේ ඒකදෝ මේකදෝ කියන සැකේ තියනවා නම් මායයට පක්ෂ. මායයට වාසි. ඒක නිසා ආස්වාසිය දැක්කනම් ඒක ආස්වාසිය කියලා කොහොමද දන්නේ කියලා ප්‍රත්‍යක්ෂණය කරන ලක්ෂණය. ඒකට කියනවා අත්‍යන්ත ලක්ෂණය කියලා. පෞද්ගලික ලක්ෂණය කියනවා. සුවිශේෂී ලක්ෂණය කියන එක හරියටම කියන්න ඕනේ. ආස්වාස කරන වෙලාවේදී මගේ නාසිකාග්‍රයට දැනුනේ ඒක සීතලද දැනුනේ. ප්‍රසවාස කරන වෙලාවේදී ඒ නාසිකාග්‍රයට අනිත් නාසිකාග්‍රයට දැනෙන උණුසුමට දැනෙන කියලා මෙන්න මේ දෙක මේ දෙක වෙන් කරලා කතා කරන දන්නවනම් ඕනම නඩුවක් තියෙනවා. අපේ හිතේ තියෙන සියලුම අතතින් අයින් කරන්න පුළුවන්. හරියට පොයින්ට් එකට කතා කරනවා. ඒ අපි හිතනවා නෑ නෑ ඉච්ඡරම අවශ්‍ය නෑ. මේ ආස්වාද ප්‍රසආද දැනගත්තොත් ඇති කියලා. ඒක ආස්වාද දැනගත්ත ලොකු දෙයක් තමයි. නමුත් ඒකේ සතිය තීව්‍ර වෙන්න නම් ප්‍රත්‍යක්ෂණය වෙන නම් ආස්වාද ප්‍රසආසයෙන් මේක කර දැනගන්න ඕනේ. ඉතින් මේක මේ ආස්වාද ප්‍රසආසයෙන් කර දැන ගැනීම යම් ප්‍රමාණයකට ප්‍රායෝගික වුණාට වම දකුණ කියලා වෙන් කරන කෙනෙක් කොහොමද වමෙන් දකුණ වෙන් කළා හඳුනන්නේ කියලා හිතන්නේ. අර වෙනසක් ඇත්තෙම නැහැ. වෙනසක් ඇත්තෙම නැහැ. ඔය කවදා හරි තේරුනොත් මම ඇවිදින්නේ දකුණු කකුලේ මං කකුල සොත්ති කකුලක් කියලා. අන්න එදාට පෙරේ ඒක තේරුම් ගන්න කොච්චර කල් සතියෙන් භාවනා කරන්න ඕනද කියලා. අපි වම දකුණ කියන අත් දෙකෙන් වැඩක් ආවම වැඩ කරන්නේ කොයි අතින්ද කියලා. ඒක පූර්ව නිගමනයක්. ඒක වෙලා තියෙන්නේ අපි දකුණත් කාර්යනක් දකුණටම තමයි යන්නේ. ආයුධය ගන්න දකුණට. වමට ගන්න බෑ ගත්තට වෙන්නේ වැඩි. මම දකුණත් කාර්යය වමෙන් ලියන්න බලන්න මොකද වෙන්නේ කියලා. වමෙන් පත් ගන්න යන්න බලන්න මොකද වෙන්නේ කියලා කරන්න බෑ. ඒ වගේ වම දකුණ කියන කකුල් දෙකේ එකකින් තමයි අපි ඇවිදින්නේ අනික කකුල ඇදිලා එනවා. හරියට දකුණ කටින් වැඩ කරන වම් අත නිකන් පොඩි සපෝට් එකක් දෙන්නවා. මේ වගේ දෙයක් තේරුම් ගන්න අපිට කොච්චර කාලයක් ඇයිද? ඒක තේරෙනවා ෆුට්බෝල් ගහන කෙනාට. කික් එකක් දෙන්න ඕන නම් දෙකෙන්ම කික් කරන්න බෑ. ඒක අඟුල තමයි කික් එකක් දෙන්නේ. ඒ වගේම පිම්මක් පනින්න වෙනවනම් ඇලකින් පනින්න වෙනවනම් පනින්නේ එක කකුලකින් අපි. ඒකට ඒක අඟුල තමයි සක්‍රීයව ක්‍රියාත්මක කරන්නේ. මෙන්න මේ දෙක අඳුනා ගන්න තරමට සක්මන් කරනකොට ඉස්සලා අපි සක්මන් කෙන ක්‍රියාවට හිත දාලා මේ දෙක වෙන්කොට හඳුනා ගැනීමේ ක්‍රියාවට හිත මෙහෙවන එක ඒ සුවිශේෂී ලක්ෂණය අල්ලා ගන්න දඟලට දැකලින්න අපි කවදාවත් බුදු කෙනෙක් පහළුනේ නැත්තම් කරන්නේ බුදු කෙනෙක් පහළ වෙලා මේකයි සුවිශේෂම කාරණාව කිව්වත් කරන්නේ කරන්න බෑ මොකද අපේ හිතේ ඊට විදි කාමේ වටිනවා අපේ හිතේ ඊට විදි නොඑක් වටන දේවල් තියෙනවා මේ ඇවිදිනකොට කොයි කම්පද සක්‍රිය වැඩ කරන්නේ ලියන කරනකොට කොයි අතද සක්‍රිය කරන්නේ හුස්ම ගන්නකොට කොයි කොයි නාසිකාන්ත හුස්ම ගන්න. මේ මේ එකක් අපි ගත්තොත් මේ හුස්ම ගන්න නාසිකාග්‍රය වම හෝ දකුණ කියන එක ඒක දිගේ විතරක්ම හොයන්න ගියොත් මුළු ලෝකම තියෙන ඍතුගුණේ කියන්න පුළුවන්. උදේ ඉඳලා හැන්ද වෙනකන් අපි හුස්ම ගන්න නාස්පුඩුව පය දෙකෙන් දෙකටම ආර වෙනවා. සූර්යාගේ ගමන. ඒ නිසා අපිට ඒක ප්‍රාණයාම අනුව වංක වම්නාස්පුඩිය මුස්ප ගන්නවා නම් හෙම්බෙස්සාව හැදෙන කෙනෙකුට පුළුවන් නම් දකුණු නාස්පුඩිය මුස්ප ගන්න හෙම්බෙස්සායි කරයි. මොකද නාස්පුඩිය කෙලිම සූර්යයට සම්බන්ධ වෙලා තියෙන දකුණු. වම්නාස්පුඩිය සත්‍යන්ද්‍රයට සම්බන්ධ වෙලා තියෙන්නේ. ඉතින් මේක දැනගන්න ඕනේ ඉස්සෙල්ලා. මට දැන් හෙම්බෙස්සාව තියෙන්නේ. ඉතින් ඒකට සාමාන්‍ය චන්ද්‍රයට සම්බන්ධ වෙන්නේ. ආපෝ ධාතුට සම්බන්ධ වෙන්නේ. අපිට මේක පුළුවන් නම් මේක දැනගෙන තිබිලා ප්‍රාණයාම කරලා දකුණු නාස්පුඩියට ගන්න කෘතිම හරි කමන්නේ. පහසුවක් තියෙනවා. ඒ නිසා සර්වඥාන්සේ හැමදාම දකුණුන බම්නාසුදු උඩට තියාගෙන තමයි හැතපෙන්නේ. ඒකට මුළු රාත්‍රියම චන්ද්‍රයන් තමයි තමන්දලා තිබෝ සාන්ති. අනිත් පැත්තට ගිය ගමන් ඇවිස්සෙනවා. ඉතින් මේ වගේ ඒක බෙදලා වෙන් කරලා දක්කනවා Hindu වේදේ නාසිකාග්‍රය සිදුර රොම්බසාකාරයි ඒ රොම්බ සාකාරේ කොන් හතරක් තියෙනවා. හුස්ම ගන්නකොට ඒ වදින තැනේ හැටියට පඨවි ආපෝ තේජෝ වායෝ කිපෙනවා. ඉතින් ඒක න හොඳට බලන්න හිටියොත් කිනුර කියන්නේ බලමු හුස්ම ගන්නකොට මෙයා හුස්ම ගන්නෙ අන්න අසවල් කොණේ වැදෙන්න. ඉතින් එතකොට එයාට ඇති වෙන ධාතු ගුණේ වෙනස්. ඉතින් අපි හිතනවා මේ මම මගේ නාස්පුඩු බලන රෙදි දොස්තර මහත්තයා විල ස්ටේතස්කෝප් එක තිබ්බහම වඩා හොඳයි කියලා. මේ කාටවත් මේක අල්ලන්න බෑ. මේක අල්ලන්න තරමට දොස්තරලා වෛද්‍ය විද්‍යාව දිනු වෙලක් නෑ තාම. මොකද මේ Tamange නාස්පුඩිය කොයි එකෙන්ද හුස්ම ගන්න කියලා දන්නවනම් දොස්තරට පහදින්න ඕනේ නෑනේ. සල්ලි ගෙවන්න ඕනේ නෑනේ. ස්ටෙතොස්කෝප් කියලා උපකරණ ඕනේ නෑනේ. Tamanම නෙවෙදා, Tamanම නෙවෙදා. ඒකට කැමති නෑ බිස්නස් කාර්යය. ඒකට කියන්නේ ඒකට වෙනම වෛද්‍ය ශාස්ත්‍රයක් තියෙන වෙන උපකරණ ආදර්ශයක් තියෙන එක ටෙස්ට් කරන වෙනම තැනක් තියෙන එක වවාගෙන කනවා අපේ තකතිරුකම. ඒ මොකද මේ සර්වඥාන්සේ පෙන්නන පටවි ධාතුව නම් ආපෝ ධාතුව නම් ආස්වාස නම් ප්‍රස්වාස නම් මේ තමන් කතා කරන එකට වග වෙන්න ඕන. ඒක ප්‍රත්‍යක්ෂණය කරන්න නැත්නම් කියන්න මම ඊයේ කතා කරුවා මම ඒක කිව්වා මම ඒක දිගේ බලන්න යනකොට ඒක නෙවෙයි කියලා. ඉතින් ඒ විදිහට අර ඊයේ දැකපු එක තවදුරටත් දැකීමේදී ඒක වෙනස් වුණා නම් එතන බොරුවක් සිද්ධ වෙනවා කියලා පටිසංශ ප්‍රශ්නයක් අහන්න බොරු වෙනවා. මම ඊයේ කිව්වේ ආස්වාසේ වමෙන් සිද්ධ වෙනවා. ප්‍රසවාසයේ දකුණු වෙනවා කියලා අපි හිතමු යෝගාවචරයක් වාර්තා කරයි කියලා. ඒක බුදුනාංශ කියනවා බුදු ආමලෝ කියනවා ඒක නැවත පරීක්ෂා කරන්න. පරීක්ෂා කරනකොට යාට තේරෙනවා. අද ආස්වාසේ තේරෙන්නේ දකුණු ආස්පුඩුවේ මම ආස්පුඩුවේ නෙවෙයි කියලා කිව්වට ඒකේ යෝගාවචරය කියලාද බොරුවක් නෙමෙයි. එයා හරියට නිරීක්ෂණය කරපු නැති නිසා වෙච්ච එකක්. ඒක තමයි 100%ක්ම සමාව දෙන්නේ. ඒක තමයි මේ භාවනා කරනවා කියලා කරන්නේ. අපි ඊයේ කියපු දේ, ඊ අත්දකපු දේ නැවතත් කරලා. කරලා බල බල බල බල මේක වාර්තාගත කරනකොට ඕන දෙයක් වෙනස් වෙන්න පුළුවන්. ඒ නිසා හුඟව දෙනෙක් බය වෙනවා. කාර්යයට වාර්තා කරන්නේ නැත්නම් පෞසිද්ධ වෙයි කියලා. හරියට වාර්තා කරනත සම්පප්පලාපට යයි කියලා. හරියට වාර්තා කරනත බුරුවට යයි කියලා නෑ එහෙම කන්නේ නෑ. අපිට මේ සත්‍ය කියන්නේ ඉගෙන ගන්න. අපි මේක නැවත නැවත නැවත නැවත ප්‍රත්‍යක්ෂණය කරනවා. ඉතින් ප්‍රත්‍යක්ෂණයට අපි ඉංග්‍රීසියෙන් කියන වෙරිෆයි කරනවා කියලා ඕක තමයි සයන්ස් කියන්නේ. ඕනම දෙයක් කතා කරනවා නම් ඒක වෙරිෆයබල් වෙන්න ඕනේ. නැත්නම් ඒක සයන්ටිෆික් නෑ. මෙහෙම වෙන්නේ ඉඳ තිබුණා. ඒකයි මේකයි කියනවනේ ඒවා නිකන් බුදු බහුමත විතරයි. ඒවා නිකන් බුදු චින්තාමය ඥාන විතරයි කවදාකවත් කෙලවරකට යන්නේ ඉතින් අපි මේ මනස වැඩ කරන්නේ බොහෝ විට චින්තාමය පැත්තේ. ඒ නිසා මේ භාවනාදී විශේෂයෙන්ම විපස්සනාවේදී අරමුණ ප්‍රත්‍යක්ෂණය කරා. අරමුණට එන්න ඇරලා ස්වභාවයෙන් එන්න ඇරලා මේක තමයි අරමුණ කිව්වට පස්සේ ඒකමද කියලා නැවත නැවත ප්‍රත්‍යක්ෂණ කරනම තමන්ම තමන්ගේ අත්දැකීම අභියෝගයට ලක් කරනවා. ඒක තමයි යෝනිසෝමනසිකාරය කියන්නේ. මේක මමනේ අත්දැක්කේ කවුද උකට විරුද්ධ වෙන්නේ මේකමයි සත්‍යය කියලා කියන්නේ ගත්තොත් ඉතින් ඕන තරම් වර්ධින්න ඉඩ තියෙනවා. නිසා තමන්ගේම අත්දැකීම තමන් අභියෝගයට ලක් කිරීම තමයි අපි සත්‍ය සොයා යන ගමනේදී මෛත් එක්කම යාළු වෙනවා කියලා කියන්නේ. ඉතින් ඒක මෙච්චර ගැඹුරු දෙයක් බුදුහාමුදුරුවෝ කිව්වද? එතකොට ඔක්කොම කොහොමද නිවන් දකින්නේ කියලා අපි හිතනවා. මේක ඉගෙන ගන්න මේ ත්‍රිපිටකය ඉගෙන ගන්න වෙයි මෙච්චර කාලයක් ඒක නෑ මේක සාමාන්‍ය මානසික මනසක තියෙන සාමාන්‍ය ඉන්බිල් සිස්ටම් එකක්. මනුස්ස මනසේ තියෙන සාමාන්‍ය ක්‍රමයක්. ඒක රෝ ඉන්ට්‍රොසෙප්ෂන් කියලා. වරින් වර අපේ හිත ওই කොච්චර බරපතලකමක් තිබුණත් මට නිදිමතද නැද්ද කියලා චෙක් කරන ගතියක් හිතේ තියෙනවා. මට මුත්‍රා බරක් තියෙනවද නැද්ද කියලා හිත චෙක් කරලා කියනවා. මට බඩගිනිද නැද්ද කියලා හිත චෙක් කරලා කියනවා මේ බුදු වෙන්න ඕනේ ඒකට. මොන්න තරම් බරපතල කාරණා දෙම ඉන්ට්‍රොසෙප්ෂන් තියෙනවා. ප්‍රොස්පියෝ ප්‍රොප්‍රියෝසෙප්ෂන් කියලා මම ඉන්න පොස්චර් එක චෙක් කරනවා. ඒක මේ මොන මනසේ තියෙන ඉන්බිල් සිස්ටම් එක. මේ අපි කාමයට කොච්චර නතු වෙලා ඉන්නවද කියලා කියනවා නම් එහෙම නැත්නම් මේ ලාභයට සත්කාරට කොච්චර නතු වෙලා ඉන්නවද කියන මේ මනසේ සිදුවෙන මේ ක්‍රියාව පවා අපි දන්නේත් නැහැ මනස මෙහෙම දෙයක් එදිනෙදා ජීවිතේ සිද්ධ වෙනවා කියලා. මෙතන මේ මේ සම්පජඤ්ඤයේදී එහෙම නැත්නම් මේ සර්වචත්තංශ පිළිබඳ ක්‍රමය ඒක මනසේ මේ හැකියාව දැනගන්නා විතරක් නෙවෙයි ඒක නිවන පිණිස යොදා ගන්න. ඒකම විශේෂණය කරනවා. වරින් වර වරින් වර තමයි ඉඳගෙන ඉන්න ඉරියව්ව ආභෝග කරලා බලන්න. මම ඉන්නේ වැක්කටලද මම ඉන්නේ කෙලින්. ඒක මේ අපිට පැකේජ් එකෙම තියෙන එකක්. ඒ නිසා හුස්ම ගන්නදල්ලා ඒ හුස්ම වෙනවා ආයතන දානවා ආයතන දානවා ආයතන දාන බලනවා මේ හුස්ම ආශ්වාසයේ නෙවෙයි ප්‍රශ්වාසයේ කියලා කොහොමද මම පින් කළා කරන්නේ. අනේ වෙන්කත හඳුනා ගැනීමේ ශක්තිය නැතුව අපි කතා කරන්න පටන් අරගත්තොත් ඉතින් ඒක අවුලෙන් අවුලට යන එකක් වෙයි. ඒ නිසා පළවෙනි ආයුධ කට්ටලයේදී ඇහකන ජීවනාංශේ කයමන කියලා හයක් ආයතන වෙන්නලා එක එක විඥාන ස්පර්ශ වේදනා මේක ලඟුනොත් විඥාන කියන්නේ ස්පර්ශය නෙවෙයි ස්පර්ශය කියන්නේ වේදනාව නෙවෙයි මම එකිනෙකට ආවේනික ලක්ෂණ තියෙනවා ඊට පස්සේ කට්ටලේදී පට ව්‍යාපෝ තේජෝ වායෝ කියලා ධාතු කොටස් හතරට කඩලා ඒකේ අභාවයේ වායෝ ධාතු ආකාශ ධාතුව කියලා විඥාන ධාතුවක් වෙනවා ඉතින් මේ ඔක්කොම සාමාන්‍ය කිසිම ওই පොතේ පතේ දැනුමක් නැති කෙනෙකුට වෙන්කොට දැනගන්න පුළුවන් එකක්. මේක පාටවි වල මේක බර තද ලකුණු. මේක වේගිරෙන ලකුණු. මේක උණුසුම් සිසික් බව. මේක තියෙන පුඹන හකුරන ගතිය කිව්වහම ඕක මේ ෆිසික්ස් වල උගන්න මේ භෞතික විද්‍යාව උගන්න ඝන ද්‍රව වායු තර්මල් ෆිසික්ස් කියන හතරම තමයි. ඔය මොන ෆැකල්ටි එකත් ඔය ටිකක් ගියේ එකක් නෑ. ඔය thermal physics කියන කන්තිමට දැන් මේ අපි ඉස්කෝලේ යන කාලේ පෙන්නේ ඝනද්‍රව වායු විතරයි. ඒක උච්චර තමයි. ඉතින් ඒක හරියට අත්දකලා මේ අස්පනා අපිට අත්දකලා ඒක වාර්තා කරනවා කියලා කියන්නේ අපි sannivedana බුදුම ඍජු වීමක් සිදු වෙනවා. ඉතින් ඒ නිසා මේ භාවනාවේදී සාකච්ඡානුගහිතේ වාර්තාව එහෙම නැත්නම් අපි කියන කමඨං සුද්ධ කිරීම අත්‍යවශ්‍යයි. එහෙම නැත්නම් අපි හිතාන ඉන්නවා මේක වායෝ වෙන්නේ නැති කියලා. මේක පටවි වෙන්නේ ඇති කියලා නමුත් ඒක එහෙම නොවෙන්න ඉඩ තියෙනවා. ඒක තව කෙනෙකුට දැමීමෙන් තමයි උරගා බැලීමෙන් තමයි රත්තරන් ඇත්තටම කැරක්ටි සතරම විදි අතරම තියෙනවා කියලා දැනගන්න. ඒ උරගා බැලීම තමයි මේ ප්‍රත්‍යක්ෂණය කළ බලනවා කියලා කියන්නේ. ඒකෙදි අපේ හිතේ තියෙන යාළුකම් නැහැ දැකන් හරියන්නේ උරගලේම තුල්ලා. කියනවනේ මේක මෙන්න මෙච්චරයි. ඒකේ මානව මනස ශිෂ්ටාචාරය හරහා දිනු කරපු දිනු භාවයක්. ඒවා එකින් එක වෙන් කරලා මූලද්‍රව්‍ය වෙන්කොට දැන ගැනීම සිද්ධ වෙනවා. බුදුජානනාංශ වෙන් කරුවේ මේ පටවිය ආපෝතේයෝ ආය කියන හතරයි. ඒකේ අභාවය තමයි ආකාශ ධාතුව කියන්නේ. ඒ වෙන්කොට දැනගන්න පුළුවන් ගති හිතේ තියෙන ජාති වෙන්කොට දන්නා කමට විඥානය කියලා කියනවා. අද අපි අඳහරන්නේ ඒකම ඉදිරිපත් කරන තවත් ක්‍රමයකට රූප වේදනා සංඥා සංකාර විඥාන කියන එක. ඒ අපි ඊයේ කියපු හයම පහකට කඩලා පෙන්නනවා රූප කීපක පඨවි ආපෝ තේජෝ වායෝ විඥාන කියලා ඊයේ පහකට කඩලා කිව්වා අද ඒ පහටම එකකට දානවා ඊට පස්සේ විඥානය කියලා දාපු නාම ධර්ම සියල්ල වෙනකොට දැන් වේදනා සංඥා සංඛාර විඥාන කියලා හතරකට කඩලා පෙන්නනවා ඒ නිසා යම් කිසි කෙනෙකුට රූප පිළිබඳ අවබෝධය ආදුණා ඊයේ කියලා දීපු ක්‍රමේ දාන්න ඕනේ යාට රූප පිළිබඳ හොඳට කියලා දීලා නාම කොටස් වලට ගේනවා යම් කිසි කෙනෙකුට රූප කොටස් පිළිබඳව අවබෝධයක් තියෙනවා නම් ඒ හරහා දැන් නාම කොටස් විශේෂණයකට පැත්තට ගේනවා. ඉතින් එක එකනාගේ ආభాස වල හැටියට එක එකනාගේ උපනිෂේ සම්පත් වල හැටියට මේ දේශනා විලාස වෙනස් වෙනවා. ඉතින් ඒක මූල ධර්ම ඉගෙන ගන්න කෙනා ඔක්කොම ඉගෙන ගන්න ඕනේ තමයි. ඒක ප්‍රායෝගික ඔක්කොම අවශ්‍ය නැහැ. මොකද අපේ චරිත ලක්ෂණ හැටියටයි රූප ධර්ම පිළිබඳ විශේෂණ වෙලා තියෙනවනම් එයාට ඒක ඉගෙන ගන්න ඕනේ නැහැ. දැන් නාම ධර්ම වලට යනවා. යම් මේකේ රූප ධර්ම පට ව්‍යාපෘතේ යෝපිනව වෙන්කොට හඳුනා ගන්න බැරි නම් ඊයේ කියපු ක්‍රමයට උගන්වනවා. ඒක නිසා රාහුල පුංචාම්තරණ මුද්‍රජානන්සේ සඳහන් කරනවා චත් ධාතුරෝයම් පුරුෂෝ රාහුල මේ පුරුෂයයි කියලා කියන්නේ ධාතු හයක් විතරයි. මොනවද? පට ව්‍යාපෘතේ යෝ වායෝ ආකාශ විඥාන. ඔච්චරයි පුරුෂයෙක් කියන්නේ. නැත්තම් තනත්තෙක් කියන්නේ. ඉත්‍ත්‍යාවක පුරුෂයෙක්. ඒකම අනිත් පැත්තෙන් කියනවා රූප වේදනා සංඥා සංකාර විඥාන කියලා මේ පංච උපාදානස්කන්ධ සංකීදේ සංකීතේ පංච උපාදානස්කන්ධ එකමයි මේ කතා කරන්නේ වෙන්කොට දක්වන ක්‍රමයේ හැටියට කොයි එකේදී වුණත් හරි වැදගත් වෙනවා මේ වෙන් කරලා දක්වපු දේවල් එකකින් එකක් වෙන්කොට දැක්වීම ඒකට කියනවා විෂයාභිමුඛ භාව පච්චපට්ඨාන මම දැන් මොන දිලා ඉන්නේ අසවලාට කියලා මේ හැරිලා තියෙන අසවල් එකට කියලා දන්නවනම් ඒ දෙනෙම හරි වැදගත් යෝගාවචරයට මොකද වෙන කිසි කෙනෙකුට ඒක කරලා දෙන්න බෑ යෝගාවචරයට. යෝගාවචරය හරියට මේක මගේ මෝ මගේ හිත දැක්ක මොන දිල තියෙන මොකෙන්ද කියලා දන්නවනම් ඒ වස්තුවේ තියෙන නපුර නැති ඒ වස්තුවේ තියෙන කෙලසන ගතිය නැති අඩු ගානේ රාගයේ තියෙන වෙලාවේ රාගයේ තියෙන බව දන්නවනම් ඒත් රාගයේ තියෙන අපරාධ වෙනවා. ද්වේෂය තියෙනවා ද්වේෂය බව දන්නවනම් ඒත් නපුරාලු වෙනවා. ශ්‍රද්ධාව තියෙනවා ශ්‍රද්ධාව තියෙනවා කියලා දන්නවනම් ශ්‍රද්ධාව පිළිබඳ ලොකු බැඳීමක් එන්නේ අපි ඒක හරියට දන්නේ නැතුව මේ ආලවට්ටම් කරන්න ගියාම තමයි මේ පටලැවිලි සිද්ධ වෙන්නේ. ඉතින් ඒක නිසා විපස්සනාවේදී මේ ප්‍රත්‍යක්ෂණය කියන එක කිලිම මූණට මූණ දෙනවා කියන එකත් සමතේදී ඒක නොකරන බවක් තමයි සමතේ විපස්සනා වෙනස. සමතේට අපි ගන්නේ සම්මුති අරමුණ. කවදාහත් ප්‍රත්‍යක්ෂණය කරන්න බෑ. බුද්ධානුස්සතිය ගත්තාම බුදුගුණ කියන කවිල කවදාහත් ප්‍රත්‍යක්ෂණය කරන්න බෑ. ඒක මහ විශාල විශයක්. මෛත්‍රී කියන එක ප්‍රත්‍යක්ෂණය කරන්න බෑ. ඒක විශාල විශයක්. ඒව අපි සමතරම විදිහට ගන්න. මේ ආනාපානේ හරියි පිම්බිගේ හරි ගත්තා පිම්බිම ඇකිලිම හරි ගත්තා මේ වගේ පස්සන අරමුණු අනිවාර්යෙන් ප්‍රත්‍යක්ෂණය කරන්න පුළුවන් ප්‍රත්‍යක්ෂණය කිරීමෙන් තමයි වැඩි පටන් ගන්න. අපි කියනවා ඒකට අරමුණට හිත අවුලව ගන්නවා කියලා. අරමුණට හිත කනෙක් කරගන්න එක. ඉතින් ඒකෙන් අල්ලනවා අහගෙන ඉන්නේ කරන්නේ ඒකෙන් අල්ලන්න පුළුවන්. දැන් මෙයා වැඩියට බැස්සදරද කියලා. නැත්නම් ඔය මතු පිටින් කොච්චර ඇවිද්දා උත්සාහ කරාට සද්ධාව තිබුණාට සතිය මුල් බහගට නැහැ. ඒ නිසා සතියේ ලක්ෂණය පෙන්වන්නේ අපිලාපන ලක්ෂණ. අපිලාපන ලක්ෂණ කියන්නේ පිලාපන කියන එකේ විරුද්ධ පදේ පිලාපන කියන්නේ මතු පිටින් පොළා පයින් ගතිය. අභාවිත කෙනෙක්ගේ මනස එහෙම අතු පිට පොළාපයින් මිසක එකටවත් ගිලගෙන කිදා බයින ගතියක් නැහැ. ඒ නිසා භාවනා කරලා අපි ඔක්කොම අනුමා කරලා ඇත් දෙක වහලා කන් දෙක වහලා අද්ද සද්ද නැතනට කියලා ගඳ රස බලන්නේ නැතුව හුස්මට විතරක් අරගෙන බලන පුළුවන් තරම් යොදලා යොදලා යොදලා ඒකට හිත බත ගන්න පුළුවන් කියලා. අර පොළාපැන පැන දෝන ගතිය තමයි නන්නත්තර වෙන මනස කියන්නේ. පිස්සු අඳුරෙක්ගේ මාසවල. ඒත් ඒ ඔක්කොම මකලා එකක් අරගෙන ඒ සඳහා අපි මේ වගේ තරට ඇවිල්ලා වාඩි වෙලා ඇත් එක වහගෙන කය හොල්ලන්න බැරි හොල්ලන්න අවශ්‍ය නැති ඉරියව්වකට දාලා ඔක්කොම යටිචල්්‍ය සාධක තහවුරු ස්ථාවර කරනවා. ස්ථිර කරනවා. කරලා එක විචල්්‍යයක් අරගෙන හුස්ම අරගෙන ඒකටම හිත දාලා ඒක දකින්න මේ පිම්බි මැකිලිම නෙවෙයි මේ මේ ආස්වාසේ නෙවෙයි මේ ප්‍රස්වාසය මේ ප්‍රස්වාස නෙවෙයි ආස්වාසය කියලා හරියටම අරමුණ ඒ මුදිට පත්‍ර අරමුණ වෙක් කළ හඳුනාගත්තේ නැත්නම් ඒකට විඳින්න බෑ ඒක කියනවා මේ අරමුණට විතක්කේ ඉදුන්නේ නැත්නම් අරමුණ ගැන ਵਿਚාරයක් කරන්න බෑ කියලා උදාහරණයක් වශයෙන් කියනවා ඒ බුදුම chance නිතරම කියනවා අපිට මේ අපේ පන්තල් වල බුදු ගාලේ තියෙන පිත්තල පහ නැත්නම් පිත්තල මල් පෝච්චි අපිට පිත්තල මල් පොච්චක් මදින්න ඕනේ නම් ඒක අතින් හොඳට දැඩි කරලා හිර කරලා අල්ලන්න ඕනේ. ඊට පස්සේ තමයි අනික් අතින් මදින්න පුළුවන්. මේකේ හෙල්ලෙද්දී අල්ලගන්න නැතුව මදින්න ගියාට මදින්න බෑ. එහෙනම් ලේත් මැෂින් එකට යකඩ කල්ලක් දාලා හොඳට සෙන්ටර් කරලා හිර කෙරුවේ නැත්නම් කට කටලයි. නිසා ඉස්සෙල්ලා මේක හිර කරගන්න මෙන්න මේ වස්තුවයි මම මදින්නේ. මෙන්න මේ වස්තුවයි මම ජීවත් හදන්න කියලා ඔක්කොමත් එක කරන්න බෑ. අන්න ඒකට විතක්කේ යොදන එක මෙන්න මේකයි කියලා යෝගාවචරයට කාර්මතු දවක් නැහැ. ඒක මෙන්න මෙහෙමයි කියලා කියන්න පුළුවන් නම් ගුරුවරයාට කියත හැකි නම් ඒකට අදාළ දැනුම. මේ යෝගාවචරයට ඒක පැහැදිලි කරලා කියන්න බැරි නම් ඉතින් ඒකට කම්තාන සුද්ධ වෙන්නේ නැහැ. අපි කම්තාන වාර්තාව කියන්නේ නඩුව විශ්කොල ගන්නවා. මේ භාවනා කරන්න වෙල කියනවා අල්ලපු ගෙදර බල්ලට කැස්සක් ඇවිල්ලා තියෙනවා. ඒකට දොස්තර කෙනෙක් ගාවට යන්න බෑ නැත්නම් සිංහල වෙදකම් කරන්නද කියලා මේ කමටහන් සුද්ධ කරලා අහනවා. බල්ලේ නරිය කතාවල් විතරමයි අහන්නේ. මේ භාවනා කර මොකද්ද වෙන්නේ කොහොමද දැක්කේ ඌ අහුවොත් එහෙම කියනවා. ඌව කතා කරන්න වෙලාවක් නැහැ මම අර බල්ලට අහනවා. කොච්චර කිව්වත් නරිය බල්ලේ කතාවල් මිසක් අර කාරණාව කියන්නේ මොකද අර අරමුණට හිත බස්ස ගන්න කරන මේ උදව්වට කියාම යාට වෙන්නේ අනවශ්‍ය දෙයක් කියලා. ඉතින් ඒකල කියනවා කොහොමද මේ සුමානන්දගෙන් නිවන් දකින්නේ කොහොමද? කෙටි ක්‍රම තියනවාද? එහෙම නැත්නම් දක්ෂ ගුරුවරයෙක් ගාව ඉඳලා කෙලින්ම නිකන් ඔපරේෂන් එකක් කරලා වගේ පෙත්තක් ගිල්ලලා වගේ එහෙම නැත්නම් ඉන්ජෙක්ෂන් එකක් දීලා මේ කරන්න බැරිද කියලා. ඉතින් කරන්න පුළුවන් නම් බුදුහාමර රාහුල කුමාරයාට කරනවා. ඒත් අවුරුදු 16ක් පහසු වෙනවා වෙනවා. අඩු ගානේ ප්‍රියම්බිකා යසෝදරාවට දෙනව නේම නම් ඉන්ජෙක්ෂන් එක. ඒත් හරියට දුන්න බැන්නා. බුදුදහම රජුණට දෙනවනේ දෙන්න බෑ. එයා ඒක කරගන්න ඕනේ. ඉතින් කියනවා මේ අරමුණ මොකද්ද කියපන් කොහොමද ඒක වැටුනේ කියපන් කියනකොට බණින පටන් ගත්තොත් හරියන්නේ නැහැ. ඒක නිසා මේ ඊයේ කතා කරපු පටවි ආපෝ තේජෝ වායෝ කියන එක අපි අද අද කටලේ රූප කියන තනිය නමෙන් සඳහන් වෙලා තියෙනවා. ඉතින් ඒකෙන් තමයි බහගන්නේ. අපි අරමුණකට බහගන්නේ විශේෂයෙන්ම කායන පසනාවේ රූප ආරම්භණය. මොකද ඒක හරි ගොරෝසුයි. ඒක ත්‍රිමාණයි. ඒක හරි අතගාලා බලලා කියන්න පුළුවන්. අන්න ඒක හරියට විස්තර කරන්න පුළුවන් නම් ඒ අරමුණ විස්තර කරන හිත හරහා, ඒ හැදියාව හරහා, ඒ විනය හරහා ඊගාවට පහළ වෙන්න නාම ධර්ම වලට යා ගන්න පුළුවන් හැකියාවක් එනවා. ඒක මේ ඊයේ නාම රූප දැනගෙන අද වේදනාවට යනවා නෙවෙයි. අදත් පටන් ගන්නකොට රූපෙන්න තමයි. කොච්චර දක්ෂ වුණත් රහත් වුණත් රූපෙන්මයි පටන් ගන්න. beginners mind. හැමදාම මුලින් පටන් ගන්න. පටන් ගන්න කොච්චර වේගෙන් ඊගාව අරමුණට යනවද කියන එක ඒ කෙනාගේ දක්ෂකම හැටියට කුසලතා හැටියට සිද්ධ අපි හිතමු යම් කිසි කෙනෙක් කාමයේ අරමුණු ආදීනව දැනගෙන එයා ගීකෙන් අයිමුණයි කියලා. එහෙම නැත්නම් මේක වැඩමුළුවකට ආවයි කියලා. වැඩමුළුවට ඇවිල්ලා වාඩි වුණා. වාඩි වුණාට පස්සේ දහසකුත් එකක් නීවරණ බාධාවල් එනවා. කාමච්ඡන්දේනවා ව්‍යාපාදේනවා නිදිමත එනවා අතීතනාගත දේවල් වල හිත සැලෙනවා සැක පහළ වෙනවා ඒ කාටවත් මේ විශේෂ දඬුවමක් හෝ විශේෂ වාසියක් නෑ අනිවාර්යයෙන්ම එනවා ඉතින් මේ සියලු නීවරණ දැනගෙන ඒක මේ මට විතරක් ආපු ගන්නේ මානවයේ බීම නිසා අපිට ඇති වෙච්ච දෙයක් හැම මානවයකටම මේක තියෙනවා විවේක වෙද්දී කිය ගමන් කාමයේ අයින් කරපු ගමන් කාම සංඥාව ඇවිල්ලා කරදර කරනවා කාම සංඥාවල තමයි මේ නීවරණ කියලා කියන්නේ. ඒ නීවරණ එනකොට ඒක දැනගෙන වාර්තා කරුවොත් බුද්ධ ආදී උත්තරමයන් වහන්සලා කියනවා එහෙනම් මේක රූප ධර්මකින් ප්‍රතිස්ථාපනය කරන්න කියනවා. හුස්මෙන් මේ පුළුවන් තරම් හිත එනේන හුස්මට හිත යොදලා හුස්මෙන් පුරවන්නේ. එතකොට ඒ අසමාන ප්‍රමාණයක් නීවරණ ඇති වෙනවා. පිම්බීම හැකිලිම කරන ඒකෙන් පුරවන්නේ. එතකොට ඒ හා සමාන ප්‍රමාණයක් නීවරණ ඇති වෙනවා. සක්මන් කරනවා වම දකුණෙන් පුරවන්නේ. වැඩි වැඩි ප්‍රමාණයක් වම දකුණ කරන්න කරන්න නැත්නම් වම දකුණ හිත පිහිටවන්න පිහිටවන්න ඔය නීවරණයන්ගේ බලය අඩු වෙන වෙන මොකක්වත්ම ක්‍රමයක් නැහැ. වෙන මොකක්වත්ම ක්‍රමයක් නැහැ. මේක රූප ධර්මකින් පුරවන්න ඕන. ඉතින් ඒක එකට එක ආනිසංස දෙන දෙයක්. එක්කෙනෙකුටවත් එකට දෙකක් හම් වෙන්නේ නැහැ. දෙකට එකක් වෙන්නේ නැහැ. ඒක 1 to 1 එකට එක ආනිසංස දෙන දෙයක්. ඒ නිසා ඔක්කොටම පටන් ගන්න වෙන්නේ එක තැනින්. එහෙම කරලා කරලා අපි හිතුව මෙයා රූප ධර්මයක් පිහිට කරගෙන මෙනෙහි කිරීම හරහා නැත්නම් ආස්වාස් ප්‍රසආසයේ මෙහිත තැබීම හරහා නීවරණයෙන් තොර වෙන්න පුළුවන් තත්ත්වයක් අත්දැකයි කියන්නේ. ඒක භාවනා ජීවිතයේ සල්ලම් වීමක් නැත්නම් මේ වතුරට බැස ගැනීමක් වෙනවා. ඉතින් මෙහෙම කර කර කර ඉන්නකොට ඒ රූප ධර්මයේ සාපේක්ෂව නීවරණ නැති කිරීමේ කලාවේ පැතිකඩ දෙකක් තියෙනවා. එකක් තමයි එහෙම නීවරණ නැති කිරීමට හේතු වෙච්ච මේ රූපය සරණ පිට කරගෙන නීවරණ අයින් කරගෙන රූපයේ ගැලීගෙන රූපයට රිංගගෙන මංකර එකක් ඇතුළට ගියා වගේ නීවරණ අයින් කරන එක ධානාදී චිත්ත tattවලට යන්න පුළුවන් රූප ධානය. තව කෙනෙකුට පුළුවන් මේ නීවරණ අයින් කිරීමට හේතු වෙච්ච මේ රූපයේ දිගට බලන ඉන්නකොට රූපේ වෙනස් වීම බලන්න. එකකින් කරන්නේ මේ නීවරණ දුරුවන් කිරීම සඳහා උදව් කරගත්ත රූපේට සමවදින එක. ඒකට බැහැගෙන ඒකේ පිහිටෙන් ආදානෙන් නීවරණ නොයීමේ කටයුත්තට සමවැදලා ඉන්නවා. ඒකට අපි කියන සමත උපක්‍රමයක් කියලා. විපස්සනාදී කරන්නේ ඒ නීවරණයෙන් තොර වීමට උදව් කළා වූ රූපය කාලානුරූපව සිදුවෙන වෙනස මොකක්ද කියලා බලන්න. ඒක විපරිණාමය බලන්න. ඒකේ తాවකාලික බව බලන්න. ඒකේ අනිත්‍යතාවය බලන්න. මෙතෙන්දි තමයි යෝගාවචරයට විශාල ආසාත්මක ලක්ෂණ ඇවිල්ලා කලන්තය ඇදිලා බය වෙලා දඟලලා අර මෙච්චර නීවරණ ඉවර කරන්න අයින් කරන්න උදව් කරපු මේ රූපය විනාශ වෙනවා අනිත්‍යයි ආන්නේක දැකලා කලබල වෙන්නේ නැතුව ඒක බලන්න පුළුවන් නම් යාට තේරෙන්න පටන් ගන්නවා මේ නීවරණ අයින් කරන්න ගත්ත මේ රූපය ආස්වාද ප්‍රසආසය පිම්බීම හැකිලිම නැත්තම් මේ වම දකුණ බලාන ඉඳ ඉඳ ඉඳ විනාශකම් සිදු වෙනවා දක්ෂ වෙන්න වෙන්න ඒක එන්නේ ගෙවෙන්න පටන් ගන්නවා කියන්නේ මේ නීවරණ අයින් කිරීමට මුලින් මුලින් ගොරෝසුට හේතු වෙච්ච මේ ආස්වාද ප්‍රසආසය කලබල නොකර බලන්න හිටියොත් එකයි වෙන්න පුළුවන් අර මයින් ජායක වගේ තැම්පත් වෙන එක විතරමයි වෙන්න පුළුවන්. ඉතින් ඒකට යෝගාවචරය අනුග්‍රහ කරනවා මෙච්චර ගොරෝසුට තිබුණ නිවර්ණ අයින් කරන්න උදව් කළා වූ මේ ආස්වාද ප්‍රසආසයේ පවා කාලානුරූප දීර්ඝයක කෙටි වෙනවා ගොරෝසුක සිව් වෙනවා සිව් එක අතිසිව් වෙනවා අන්නේ විපරිණාමය අන්නේ එකකින් එකක් ප්‍රතිස්ථාපණය වෙන ගතිය ලියන්න පුළුවන්කමක් තියෙනවා කාට නිරීක්ෂණය කරලා හරියම දේශි මේ දැන් මේ අපි අල්ලගෙන තියෙන රූප වේදනා සංඥා සංකාර දිගේ විස්තරේ පවත්තා යම් වෙලාවකට මේ රූපය මූල කර්ම ස්ථාන නැත්නම් අපේ ආරමුණ නැත්නම් ආනපානයි විදිහට සියුම් වුණා ඒ සියුම් වෙන වේගයට සාපේක්ෂව නාම ධර්ම වල මතුවීමක් සිදු වෙනවා රූපේ තියෙන හොල්මන් රූපේ තියෙන ඕලාරිකකම රූපේ තියෙන ක්‍රියාකාරකම් අඩු වෙනකම් බලහන් ඉඳ ඉඳ ඉඳ මානසික ආරය ඉබේම සිව්මන්ට මේ තියෙන එක්ක වේදනා එක්ක සංඥා එක්ක සංස්කාරات එක්ක ගිවිසුම් ගන්න පටන් ගන්නවා. ඒ නිසා යම් කිසි යෝගාවචරයේ හිත රූපයෙන් සමු ගන්නකොට රූපේ ගිවන් කරගෙන යනකොට එයාගේ මෙතෙක් මතුවලා තිබුණ නැති වේදනා හෝ සංඥා හෝ සංස්කාර කියන මේ තුනෙන් එකක් ඉස්සර. ඒකේ එයාගේ චරිත ලක්ෂණ වල හැටියට සිද්ධ වෙනවා. ඒ නිසා රූප කර්මස්ථානය පිළිබඳ දක්ෂ වෙති යෝගාවචර වර්ග තුනකට කැඩෙනවා. සමහරු හෙඩොනික් ඒ කියන්නේ වේදනාව විඳීම් පක්ෂයෙන් විතරයි මේ ඊට පස්සේ කතන්දර ගෙනියන්නේ. තව සමහර කට්ටිය ඉන්නවා හැඳිනීම් පැත්තෙන් විතරයි සංඥා පැත්තෙන් විතරයි කතන්දර ගෙනියන්නේ. තව සමහර ජාතියක් ඉන්න මේකට කරනවා එක එක දේවල් පිළියම් කරනවා සංස්කරණය කරනවා අංග සංස්කරණය කරනවා සංස්කාර. මේ විදිහට රූප ධර්මයේ තමන්ගේ මූල කර්මස්ථානයේ ගිමුණට පස්සේ ඊගාවට ඉදිරිපත් වෙන දේ අර ප්‍රනීත වෙච්ච සතියට වෙනද නොදැනිච්ච සිව් වේදනා දැනෙන්න පටන් ගන්නවා. එන්නතම් වේදනා ඇම්ප්ලිෆයි වෙන්න පටන් ගන්නවා. හරියට ප්‍රබහණක් අරගෙන හොඳට හැම රත් වෙන්න ඉන්ද්‍ර දාලා ගත්තට පස්සේ ඒකට තට්ටු කරනකොට හොඳ සද්ද නිකුත් වෙනවා. බිත්ති එල්ලලා තියෙනකොට අපිට තට්ටු කරුවට රබාන ඉච්චර සද්ද එන්නේ නැහැ. බුබ්බුත් සද්දයක් එන්නේ. හොඳට අවුරුද්ද දවසට අරගෙන ඉවරලා කකුල් තුනක් උඩ තියලා රත් කෙරුවට පස්සේ ඒක ඇදිලා අමුතු සද්දයක් එන්න පටන් ගන්නවා. එතකොට ඒ වගේ මේ සමහරෙකුගේ Tamange අර ප්‍රධාන මූල කර්මත්තන් කියවිලා යනකොට විඳීම් ශේස්ත්‍රය වේදනා තුම උද්දීපණය වෙනවා. උදාහරණයක් වශයෙන් කියනවා නම් තුවාලයක් මෙහෙත් දාන්න හේතුවට පස්සේ තුවාලේ වනමුකේ පෑදුනාට පස්සේ වැඩියෙන් රිදෙනවා. අනිත් වගේ වෙද්ද නොදෙනිච්ච වේදන ගොඩාක් එන්න පටන් ගන්නවා. මේක සමාහලට සුවසේවාවට බලපාන. භාවනා කරනකොට ලෙඩසුව වෙන්නේ එයා වෙනදා නොතිබිච්ච රෝග ලක්ෂණ වේදනා ගොඩක් විඳින්න පටන් ගන්නවා. කරබනේ වේදනාවල් මතුවෙන්න ඇරියෝ සුවේකට තමයි යන්නේ. සමහරකොට ජීවිත ආසාව නිසා කාය ආසාව නිසා පුංචි පුංචි වේදනා එනකොට මේ කවදාකවත් නැති අමතර දෙයක් ආවා වගේ කියලා ඒක වරදොල තේරුම් ගන්නවා. දැනගෙන යන කෙනා නම් දන්නවා යම් වෙලාවක මේ රූප කර්මස්ථානයේ ගෙවෙන්න ගෙවෙන්න මේ වේදනා පිළිබඳ සංවේදනය ඒකට ලොකු සංජය පාවිච්චි කරේ ප්‍රනීත භාවය. හිතේ ප්‍රණීත භාවය වැඩි වෙන්න වැඩි වෙන්න හොඳට තේරෙන්න පටන් ගන්නවා පුංචි සපක් පුංචි දුකක් සැපෙන් දුකට මාරු වෙන දුකෙන් සැපට මාරු නැටි ඒ අතරමැද ගොඩක් වෙලාවක අපි ඉන්නේ සැපත් දුකත් නැති තැනක කියලා තේරුම් ගන්නත් එකම යාට තේනවා මේ සැපත් දුකත් නැති නිවනට කිට්ටු තැන අපිට තේරෙන්නේ කම්මැලි නීරසයි එපා වෙලා නිදිමතයි බයයි ඒසාර පෑදෙනකොටම එයාට කම්මැලිකමක් එන්න පටන් ගන්නවා. නීරසකමක් එනවා. ඒ වෙලාවයි ඉහිගක් කොබඩේ ගක් මොනවත් නැහැ. මේ කම්මැලිකම නිසා භාවනාවෙන් ඉවත් වෙනවා. නමුත් මේ වේදනා චෛතසිකයේ දිගේ යනකොට ඉස්සල්ලා ඉස්සල්ලා උග්‍ර සැප වේදනා දුක් වේදනා වැටහිලා හොඳට හිත සියුම් වෙනකොට තේරෙනවා. මගේ හිත තියෙනවා එක තැනක ඒක සැප කියන්නත් බෑ දුක කියන්නත් බෑ. ඒක විදීම් ශේෂ්ඨයක් තමයි. ඒකට අදුක්කම සුඛ කියන්න පුළුවන්. නැත්නම් මනාපමනාව දෙක මැද කියන්න පුළුවන්. ඒක විතර කම්මැලි එකක් ලෝකේ ඇත්තේ නැහැ. ඒක තමයි නිවන් මාර්ගය. නමුත් ඒකට බුද්ධම කම්මැලිකමක්, ඒකාකාරීකමක්, නීරස ගතියක් එන්න පටන් ගන්නවා. ඉතින් සලෝක සාදාලා නැගිටලා යනවා. මේ ගුරුවරයෙක් එක්ක බෑ. මේ කර්මස්ථානෙත් එක්ක බෑ. මේ භාවනා මධ්‍යස්ථාන හොඳ නැහැ කියලා ස්ථාන මාර්ග කරගන්නවා. ඉතින් මේ මේ මේ මේ ස්වභාවයේ එක්කෙනෙක්වත් නැහැ මේකටපත් වෙච්ච නැති. සියලු දිනාට මේක වෙලා තියෙනවා. නමුත් මේ වෙනකොට මේ වේදනා ශේෂ්ත්‍රයේ මේ සැපත් නැති දුකත් නැති වේදනාව තමයි මේ අමිහිරි භාවය කියලා කියන්නේ. කම්මැලිකම කියන්නේ. නීරස වෙන්න ඕන තමයි සුරුට්ටු බොන්නේ. ඕන තමයි චුයින්ග් ගම් හපන්නේ. ඕන තමයි ටෙලිවිෂන් බලන්න යන්නේ. ඔයාලට බලන නව කතා බලන්න යන්නේ. ඔයාලට තමයි එක එක තේ කයිවල් කෙලින්න යන්නේ. ඔයාලට තමයි කානිවල් යන්නේ. වන්දනාව වන්දනාව යන්න අපේ කාරණාව මට හරි පාළුයි ළමයෝ. පොඩ්ඩ පාළු වෙච්ච ගමන් ට්‍රිප් එකක් දාන්න. ඒ ට්‍රිප් එක දාන්න වෙලාව ඔන්න පරංගිලි දක්ක දාන්න වෙලාව ඔන්න කැහලා කැහලා සනීපුණා පස්සේ කියන දැන් නම් භාවනා කරන්න ඕනේ කියලා ඔන්න භාවනා කරලා ආයෙ පාළු ගතිය එනවා. ආයෙ ට්‍රිප් එකක් දාන්න. මේකට කියන්නේ හෝදෝද මඩේ දාන්න කියලා. ඒකයි බුදුහාමර භාගයට hinaවලා බලන්නේ. බුදුහාමරගේ මුණ දිහා හොඳට බලන්න මේ අමනියෝ දිහා බලනකොට භාගයට hina ඉතින් hina වෙන්නත් බෑ ඔය බුදුජානනාංශේ බුදු වෙන්න ඉසලා උත්තර තමයි හිටියේ. නමුත් දැන් hina නොවි බෑ මේ තරම්ම තකතිරුද කියලා. මේ තරම්ම අමනද කියලා. මේ තරම්ම මෝඩද කියලා. මේ තරම් මෝහයක් තියෙනවා කියලා මේ විවේක වෙනකොට කම්මැලි ගමක් ඉස්සරහට ඇවිල්ලා ඔක්කොම තැරලා. ඒකට බුරුම්බා ස්වාමීන් ඒගොල්ල කියන්නේ ගයක් හදලා උපකරණ ගෙනත් තියලා බලෝගේ ගෘහ භාණ්ඩ ඔක්කොම සම්පූර්ණ කරලා ඒ අංග සම්පූර්ණ කෙරුවට පස්සේ කවුරු හරි ඇවිල්ලා හොරෙක්ගේ ඔක්කොම කඩන්නේ. ඒ නිසා මේකට කියනවා මහා හොරයි කියලා. මේ නිජීවන්සට මේ කම්මැලිකමට කියනවා මහා හොරයි කියලා. මොකද මේ දුක්ඛ සත්‍ය අවබෝධ කරන්න ගියාට තාම සැප කැමැතිකම තියෙනවා. ඒක උද සැපක් නැත්තම් මොන දුක එනකොට ඒක නැති චල්චුරු ගන්නවා මැරෙන්න ගන්නවා. දෙකම නැති වෙනකොට බබා දුක් මේක දිහා බලන්නේ නෝට කමටහන් සුද්ධ කරනට වෙන බත් කන්න ඕනේ hina කාලා ජීවත් මට ගුරු වෙන්නකොට මාස 10කට වැඩිය කමටහන් සුද්ධ කරනට ළඟට වෙලා අහගෙන ඉඳී කිව්වා මම මොඩ හින්දා. ඉතින් අර පන්ති ඉවරනාට පස්සේ දන්දාසල තියාගෙන පන්ති ඉවර ඒ වගේ තියාගෙන ඉති මොකද දෙනෙක් හිතනවා කරපත්ත අනාචාරයට කියලා පුරුදු කරනවා. මට දෙකොනේ hina යනවා. මට මේ වාර්තා කරන්න බැරි දෙක උඹට අහගෙන ඉඳපන් කියන්නේ. ඉතින් අහගෙන ඉන්නකොට තේරෙනවා මේ මිනිස්සු කතා කරන්නේ මොනවද කියලා. මොනවා හරි අවුල් වෙන දෙයක් තියෙනවනම් කන් දෙක උඩ තියාන ඇත් දෙක දල්වාගෙන කතා කරනවා. මොකුත් නැතුව කෙලෙස් අඩු වෙනෝනේ අයියෝ භාවනා කරන්න බෑ කම්මැලි. ඒ ගුරු රැඳ නැහැ. ඒ ස්ථානේ මොදලයන් කියලා වෙන තැනකට යනවා. මේක හරියට තේරෙනවද මෙතන එහෙන එහෙන ප්‍රාසයක් තියෙනවා විහිළුවක් තියෙනවා එහෙන ජෝකයක් තියෙනවා මේ අනිත් පැත්තේ අන්තිම භයානකයි මේ විවේකය අතල්ලා යන්නේ කොහෙද කබලෙන් ඉපට යන්නේම කබලෙන් ඉපට මේ වගේ ලක්ෂ කෝටි වාර කීයක් අපි මේ නිවන දැක දැක ළඟට ගිහිල්ලා මේ කම්මැලිකම නිසා නීරසකම නිසා සැපසොයන ගතියේ මේක පාවා දීලා තියෙනවා කියලා බැලුවොත් සෝරි තමයි තියෙන්නේ sorry.com ඉතින් මේක දැනගෙන ඉතිලා කවදා හරි මේ කම්මැලිකම එනකොට මේ අරමුණේ ගෙවි යෑමත් එක්කයි මේක සිද්ධ වෙන්නේ. අධික සැප දුක නැතිවීමයි මෙතන වෙලා තියෙන්නේ. මේක මධ්‍යම ප්‍රතිපදාවේ මූලික ලක්ෂණයක් කියලා තේරුනොත් හිතන් මේ වෙලාවේ වැටෙන වැටහීම නිසා කොච්චර වෙනසක් ජීවිතය ඇති වෙනවද කියලා. සම්පූර්ණ 100 100ක්ම ආම්බයක්. මොනම විදියකින්වත් කාටවත් මෙහෙමම වෙයි කියලා කියන්න බෑ. හැබැයි ඒකට අනුග්‍රහ කරන්න පුළුවන් කියලා දෙන්න පුළුවන්. බය කරන්නත් එපා. ලැජ්ජ වෙන්නත් එපා. එන්නොත් කදාකත් ඉදිරියට යන්න හම්බෙන්නේ. ඒ නිසා මේ වේදනා චෛතසිකයේදී කියන එකනට හම්බ වෙන්නේ සැපත් නැති දුකත් නැති එනකොට අතක සදාල යන එක තමයි. ඒක තමයි නොවිය යුත්තම මේ කියන්නේ විය යුත්ත වශයෙන් නෙවෙයි. ඉතින් ඒකට ලෑස්තිලා යන්න ඒක න දැනගන්න ඕනේ මේ වේදනාව අල්ලගන්න එපා. වේදනාව උපාදාන කරන්න එපා. වේදනාව නිසා ඇති වෙන විඥානිකේ කටකතන්දර හදන්න යන්න එපා. මේ සැප හොයන්න යන්න එපා. දුක හොයන්න යන්න එපා. අදුක්කම සුඛ එනකොට මේක අතාරින්න එපා. ඒක අල්ලන ගතියක් එන්නේ නැහැ. ඒක හරි කම්මැලි නීරසයි. අල්ලන්නේ සැප දුක දෙක. දුකයි සැපතයි කියා තිබුණත් හැමදාම දුකයි ලෝකේ. ඒ දුක නැති තැනක් එනවා නැති නේද අදුක්කම සුඛ වේදනාව අපි ඒකට විරුද්ධව තමයි මේ নানা ප්‍රකාර රික්‍රියේෂන් කරන්නේ විනෝදාන්ත හදන්නේ අද ලෝකයකට විහිදම් කරන ප්‍රමාණය ගත්තොත් මෙත් එකයි කියලා නෑ මේ ආලවට්ටමට බලට කන්න නෙමෙයි මේ ආලවට්ටමට හදලා තියෙන දේවල් මොකද අර විවේක තැනට ගියොත් මායාවේ රාජධානිය පයින් ඉතින් තමයි මායා යන්න දෙන්නේ මාර නානා විදියට මේක පිනවගෙන නලවගෙන ඉන්නවා. ඒව තමයි මල්ටිනේෂනල් කම්පැනි වලින් කරන්නේ මාරයා කොන්ත්‍රාත් එක තමයි. ජාපිට කොහොම ගෙවුවත් කීයක් හම්බ කරා තුන්ට ටැක්ස් එක ගෙවාගෙන යන්නේ. මොකද අපිටත් ඉඳලා ඉඳලා පොඩි ආතල් එකක් ඕනේනේ. සූස්තියක් ඕනේනේ. පොඩි වින්දනයක් අවශ්‍යයිනේ. ඉතින් අපි සාධාරණීකරණය කරනවා කොහොමද? ශිෂ්ටාචාරය කියලා. හැදියාව කියලා. එහෙම නැත්නම් මේ දියුණුව කියලා. වැද්දෝ යටි මොකක්වත් නැහැ. මොහේ දාවේ ලාභ කරන්න හිටියා උන්ටෝ ලැබුණක් නැහැ. ඉතින් ඒ නිසා මේ මිනිස්සු ඇබරිජින්ස් ලයිවල අසිෂ්ඨ මිනිස්සු බ්ලේච්චෝ අපි නෑ. අපි එල මේ මේ මේ මේ මේ මේ මේ මේ මේ මේ මේ කියලා ඔය පුරාජීවුන්ට කියන්නේම අර හුදේකලාවට විරුද්ධව අදුක්කම සුඛයට විරුද්ධව මේ මව අපාන දේවල්. දා වේදනා චෛසික දිගේ දිග්ග කතන්දරයක් තියෙනවා. හොඳටම සම්පින්නට වෙච්ච රසවත් කොටස තියෙන චුල්ල වේදාල සූත්‍රයේ ඒ ධම්මදින තෙරින්නාසේ විස්තර කරන හැටි පුදුම හිතෙනවා ඒක ඒ වෙලාවේ නොකියුණා ධම්මදින තෙරින්නාසේ නොකියුණා නේ කොටස අපි ළඟට නොඑන්න ඉඳී තිබුණා ඒ තරම් ඉතාම ගැඹුරෙන් පෙන්නලා දෙනවා අපි මේ වේදනාවට වහල් වෙලා මේ කරන දඟලන රැඟලිල්ල තිරසනෙක් කිසිම වෙනසක් මේ වේදනාවට වාල් වෙලා කරන මේ සෙල්ලමේ තිරසනෙක් එක කිසිම වෙනසක් නැහැ. ධර්මයේ තියෙන කෙනා නම් දන්නවා මෙතනින් තමයි අහුවෙන්නේ. හැබැයි අහුවෙන්නේ ඔක්කොම නෙවෙයි තුනෙන් එකයි. රූප කර්මස්ථානයේ ගිවං කරනකන් දක්ෂ වෙලා. දුරට Taman කෙරේ ස්වයං වේචනික බැලුවොත් තුනෙන් එකක් අහුවෙන වේදනාව. ඊගාව එක අහුවෙන සංඥාවට මතක තියෙන දේවල් සේරම අපි එකතු කරනවා මතක හිටින් නැති දේවල් බයක් විදියට බීතිකාවක් විදියට ඩිමෙන්ෂියා කියලා එහෙම නැත්නම් ෂෝට් මෙමරි එක නැති උනායි කියලා බුදුම බයයි. ඒ අපිට කවදාකවත් නොදන්න ශීර්ෂයකට යන්න බෑ. භවනදී යම් වෙලාවක තමයි නොදන්න ශීර්ෂයට ගිය ගමන් ගියාට වැඩිය වේගින් ආපහු වෙනවා. ඒ හැටි මම දන්නේ මට මතක නෑ මොනවා වුණාද දන්නේ කියලා. සංඥා තියෙන හරිය තමයි වැරදි කරන්නේ. සංඥාව නැත්නම් ගියොත් මම මම යන්නේ නැති වෙනවා. තණ්හාවක් නැති වෙනවා මානයක් නැති වෙනවා ඉතින් ඒ නිසා කවදාවත් අත් නොවිදපු තැනකට යනකොට පුදුම බිහිතිකාවක් තියෙනවා ඒ විපස්සනා වෙදී පුදුමාකාර විදියට නොදන්න ශේෂ වලට ගෙනියනවා ඒක උපමා තුනකින් පෙන්නනවා දල උපමා තුනකින් පෙන්නනවා අටුවාචාන් වහන්සේ ඉස්සර කාලේ හැටියට පොඩි බෝට්ටුවක නැගලා මුහුදෙන් මුහුද යන කෙනෙකුට ගොඩබිම නොපෙනිච්ච ගමන් වක්කාරයක් වෙන්න පටන් ගන්නවා. මොකද කොහේ යනවද දන්නේ දැන් වගේ නැවිගේෂන් නැහැ. රැ වුණොත් නම් තරුවලින් බල්ලා කියන්න පුළුවන් කොහෙද දිශාව කියලා. එහෙම නැත්නම් මේ මොහොතේ ගොඩබිම පේනව හැතම පහක් කිය ගමන් පේන එක නැති වෙනවා. ගොඩබිම කොහෙද කියලා දන්නේ නැති වෙච්ච ගමන් මොහොතේදී මුදු වක්කාරය කියලා එකක් එනවා. කැලේකට ගියාට පස්සේ දිගටම කැලේ ඇතුළට ගියාට පස්සේ දිශා මාරු වෙන්න ලක් වෙනවා. ගම කොයි පැත්තේද ඇතුළ කොහෙද පිට කොහෙද හොයාගන්න බෑ. ඒ නිසා කැලේට උතුමා බීචිකාවක් තියෙනවා කාම භෝගේ. වාල්කාකාන්තාරට අනේක කරාට පිසාච ප්‍රේතය වට කරනවා. ඇතුළට ගියාට පස්සේ හොයන්න බෑ. වතුර තියෙන තැන කොහෙද, ക്ഷേම භූමිය කොහෙද ආපුවත හොයන්න බෑ. තිසමාරු වෙන ගතියක් තියෙනවා. මෙන්න මේ වගේ තමයි රූපයෙන් එහාට ගිය ගමන් මනුස්සයාට වක්කාට වෙනවා, කැරකෙනවා, දඟලනවා, පැද්දෙනවා, සත්තු ඉදිනා වගේ තේරෙනවා වහිනා වගේ තේරෙනවා උඩ යනවා තේරෙනවා පිම්බෙනවා තේරෙනවා ඇටෙනවා තේරෙනවා පුදුමාකාර මැජික් එන්න පටන් මේ සංඥාව ගෙවෙනකොට එහෙම නැත්නම් අපේ ඉන්ද්‍රියයන්ගෙන් අපි සමුගන්න හදනකොට මේක කරකොලත් ඇලියනවා ඉතින් ආනාපානේ අර විදිහට ගෙවිගෙන ගෙවිගෙන කියලා ඇතිද නැතිද කියන එක අල්ලගන්න බැරි තැනට ආවට පස්සේ යාට පේනවා හිතුවොත් තියෙනවා නැත්තම් නැහැ අන්න එතෙන් ගියාට පස්සේ බලනවා දැන් ආනපන ගිවුනට පස්සේ එක්ක වේදනාවක් එක්ක සංඥාවක් එක්ක සංස්කාරයක් මොකක්වත් නැතුව යනවා. ඒක හරියටම මම නැතුණා වගේ තමයි. නැත්නම් මරණයක් වගේ පේනවා. අපි මෙතෙක් කල් තියහටම මාන්නයක් තියෙන නෑ අපිට මම අසවලයි කියලා අසවල් තැනත්ත කියලා අසවල් තැන ඇත්ත කියලා අන්න ඒකේ සීමාව කඩලා යනවා ඊට පස්සේ නැත්තෙක් බවටපත් වෙනවා ඒ වගේම තණ්හා කරපු දේවල් තියෙනවා මම මේ ජීවිතේ හම්බ කරපු මේ මේ දේවල් වලට සාපේක්ෂව අපි අඳුනගන්නේ. ඒකකවත් වටිනාකම තියෙන ඔක්කොම තියෙන සංඥාවල්. ඔය අපි නමට ඉස්සරහින් නමට පස්සෙන් අපි MSc PhD BSc කිව්වට ඔක්කොම නිකන් සංඥාවල් විතරනේ. මාරය තත් පහකට ඔකට හරකන්නේ නැහැ. PhD ගන්න ගියාට පස්සේ මාරය වෙනම කැබින් එකට දාන්නේ ඔක්කොම එක රූපයකට තමයි වැටෙන්නේ. ඔක්කොම දෙල්ලන් තියෙන පණ තියෙනකම් ඕකක් ගන්න දඟලන දැඟලිල්ලක් බලනකොට මා තව තව හත අටක් නැතුවා. හැබැයි ඒ කාලය තුළ තමයි හොඳ වෙලාවට ඒකේ මගදී මේ සතිය හම්බෙලා තිබුණා. ඒ නිසා ඒක නිකන් ජෝක් එකකට වගේ දියන සතිය වඩන ගමන් තමයි පිස්සු කෙලියම. ඒක නිසා පින්නපණ මේ සංඥාවක් ලබා ගන්න මේ දඟලන නැගලිද. ඊට පස්සේ සංඥා කිසිම වග විභාගයක් වගතුවක් නැහැ මරණියහට. ඉතින් මේ සංඥාව යම් මිලකින් නැති වුණොත් එහෙම මරණය හා සමානයි. මරණය හා සමානයි. ඉතින් බුදුසජාණන්ස අපිට පෙන්ලා දෙන තියෙනවා ජීවත් වෙද්දිම සංඥාව ඇත්තේත් නැති නැත්තේත් තැනට ගෙනියනවා. අරූප භාවනාවල අන්තිමටම තියෙන්නේ නේම සංඥා නා සංඥා ඇතුලේ සංඥා ඇත්තේත් නැති නැත්තේ. ඒකට ඒ කෙනාට පිස්සුද ප්‍රകൃතියද හිතලුවත්ද ප්‍රත්‍යක්ෂයේද සීමා සහිත දෙයක්ද මේක සීමා රහිත දෙයක්ද මේක කියන එක සම්පූර්ණම මරියදාව කඩලා යනවා සීමා කඩලා යනවා ඒකදී බුදුරජාණන් කියනවා එතෙන්ද ගියාට පස්සේ කියන්නේ අරමුණ ගෙවලා ගෙවලා ගෙවලා ඇත්තේ නැති නැත්තේ නැත්තර ගියාම න සංඤ සංඤේ නෝපිය සංඤේ න විභූත සංඤේ යම් කිසි වෙලාවට යාර තියෙනවා මම ප්‍රකෘති සංඥාවේ නෙවෙයි දැන් ඉන්නේ කියලා. ගිහිල්ලා භාවනා ගිහිල්ලා වෙන ලෝකයකට ගිහිල්ලා වගේ. නෝපිය සංඤේ මම මේ චතුත් අටවෙනි ධ්‍යානෙට ගිහිල්ලා හත්වෙනි ධ්‍යානෙලා අසඤ්ඤ තලයට ගිහිල්ලත් නෙවෙයි. නෝ විභූත සංඥ සංඥාවක් නැත්තේත් නැහැ. ඒවම් සමේතස්ස විභූති රූපං රූපයෙන් අපි යම් වෙලාවට සමුගත්ත ගමන් සංඥාව අසරණ වෙනවා. සංඥා තියෙන තා කටකතන්දර හදනවා. කඩ මේ කතාගත හිත දොඩමළු වෙනවා. සංඥාව තියෙන තාක්කල් දොඩමළු වෙනවා. සංඥා නැති වුණාට පස්සේ දොඩමළු වෙන්න දෙයක්වත් නැහැ. තණ්හා මාන දිට්ඨිය ඔක්කොම අවලංගු වෙලා යනවා. මේ පුදු chance කතා කරන්නේ මැරිලා නෙවෙයි පණ තියෙද්දිම අර රූපක කර්මස්ථානේ ගෙවුවට පස්සේ යෝගා සමහරෙක් යෝගාවචර මෙන්න මෙහෙම දැනගෙන යනවා මොනවා වෙනවද දන්නේ නැහැ. හැබැයි මොනවද වෙන්නේ මොනවද වෙන්නේ නැතිව දන්නේ නැති බව දන්නවා. මොකද ඊට ඉස්සෙල්ලා දන්න දෙයක් තියෙන ඊට පස්සේ දන්න දෙයක් තියෙන අතරමැදි කෑල්ලේ හරියට මේ කාබන් පෑන් එකේ ලියන්න යන අන්ධකාරේ පෑනේ තින්ති ඉවර වෙලා. ගිහලා තියෙන මොනවද මොනවද වෙලා දන්නේ. අන්නේ වගේ තින්ති ඉවර වෙන වෙලාවක් එනවා. ඉතින් ඒ වෙලාව එනකොට යා මේ සංඥා චරිත වල එතින්දී මේ භවනා දියුණුවක් මේ ප්‍රතිපදාවේ ඉදිරියක් කියලා හිත හිතලා දෙන්න තමයි කමටහන් සුද්ධ කරන්නේ. එහෙම නැත්නම් යාට වෙන්නේ අර ගාමී අනන්‍යතාවයේ ඇති වුණා. සීමා මරියදාවල් නැති වුණා. ඔක්කොම නිකන් මහා ගංගාවක් ඇවිල්ලා වැලි කන්දකට බිහි ගත්තා වගේ මොන වුණාද හොයන්න බැහැ. ඉතින් සංඥා ශේෂ්ත්‍රයේ මේ දේ වෙච්ච නැති කිසි කෙනෙක් නැහැ මොකද හේතුව ආස්වාසි වල ප්‍රසවාසය අනිසල හැම කෙනාම උතෙන් යනවා චිත්තක්ෂණය. ආස්වාසි වල ප්‍රසවාසය අන්නේ ඉස්සෙල්ලා හොඳට බැලුවොත් හැම කෙනෙක්ම එතෙන් යනවා අන්න ඒක නොදකින්න තමයි අපි මේ নানা ආකාර ක්‍රියාකාරකම් කරන්නේ. ඒක දැක්කොත් නූල් බඳින්න වෙනවා. ඒක දැක්කොත් අප නූල් දාන්න වෙනවා. ඒක දැක්කොත් මේ බඳුරක් අයින් කරන්න වෙනවා. මොකක්ද වුණා කියලා. ඒ තරම් මේ දේවල් අඳුරගෙන සංඥා කරගෙන ඉන්න ලෝකේ දැන් ওই තාක්ෂණේ වැඩෙන්න වැඩෙන්න වැඩෙන්න සංඥා විතරයි. කම්පියුටර් සයන්ස් කියන්නේම සංඥාවක් විතරයි. කොම්පියුටර් කියලා කියන්නේ අමුතු මැජික් එකක් කියලා වෙන්නේ නැහැ. කොම්පියුටර් දාපු නැති සංඥාව කවදාවත් කොම්පියුටර් දෙන්න බෑ. ඒක පටලවල දෙන එක කරනවා යා. එක එක දේවල් ගෙනත් දීපුවම සූප් එකක් හදලා දෙන්න ගෙදර ගෑනේ. අන්නේ වගේ එකක් තියෙන කොම්පියුටර්. කොම්පියුටර් මොනම දෙයක් අතල්ලා හදන්න බෑ. කොම්පියුටර් කරන්න මනසට පුළුවන් වුණාට කොම්පියුටර් බෑ මනසක් හදන්න. ඉතින් අද අපි පුදුම ආසාවකින් කොම්පියුටර් පාවිච්චි කරනවා. නම් කවුරුවක්වත් දන්නේ නැහැ කාටවත් බෑනේ කොම්පියුටර් 100ක් පාවිච්චි කරන්න. අපි ළඟ තියෙන කොම්පියුටර් 105ක් පාවිච්චි කරන්න. ඒ වගේ අපේ මොළේ තියෙන මේ ස්නායු පද්ධතියෙන් බුදු වෙච්ච බුදුතුමන් වහන්සේගේ 100ක් පාවිච්චි කරනවා. අපි 105ක් පාවිච්චි වෙන්නේ. ඒ ඇතුළේ තමයි අපි විශේෂඥවරු වෙලා ආරයට මට අයියා වෙලා ආරයට මට අක්කා වෙලා ගරු වෙලා මුදුන වෙලා කහින්න පටන් අරගන්නේ පැහිය වෙන්න පටන් අරගන්න යන අඩුව තමයි. මුදේන 100 100ක් අංග සම්පූර්ණයි. කාටවත් එක්ක කතා කරන්න දෙයක් නැහැ. ඉතින් ඒකට යනකොට මේ සංඥාවේ නැති භාවය දිය වේගන යනකොට පුදුමාකාර මේ අංග ගැහෙන්න පටන් ගන්නවා. හරියට මාළුවෙක් උඩ දැම්මා. පණුවෙක් දෙකට කැපුවා. මුහුද මැද තනි වුණා. එලිකාන්තාරක තනි වුණා වගේ. මේ වනාන්තරයක දාන්න එතෙන්දි විතරමයි ශ්‍රද්ධාව තියනවන්න නැති කියලා දැනගන්න පුළුවන්. එතෙන්දිත් මේක අතනෑර ඉදිරියට යන්න නම් බුද්ධ ශ්‍රද්ධාවක් තියෙන්න. මෙතෙන් ආව පාරත් ඇත්තයි. නම කාමයේ කිව්වත් ඇත්තයි. රූපේ කිව්වත් ඇත්තයි. දැන් ඉන්නේ මේ සංඥාව පිළිබඳ වෙලෙදී මේකත් කියවන්න නම් කරන්න තියෙන්නේ ඕක දැනගෙන කරගෙන කොහොම ඉන්න එකයි කරන්න තියෙන්නේ කලබල වුණොත් අවුල් වෙනවා කියලා මේ සංඥාදිගෙත් කතන්දරයක් තියෙනවා. ඊට පස්සේ සංස්කාර කියලා කියන්නේ මෙව එනකොට ඒවට පිළියම් වෙන එක. සකස් කිරීම කරන එක. සංස්කරණය කිරීම, අංග සංස්කරණය කිරීම. දැන් අපි එක වේලක් කැම වේලක් හදනකොට ආහාර පිළියෙල කිරීමක් කියලා එකක් කරනවා. ඔය වනේ ඉන වනසත්තු කවදාකවත් ඒක කරන්නේ නැහැ. ඔහු අහුවෙච්ච දෙකක්. උන්න කවදාකවත් පිළිගන්නේ උන්ට කවදාකවත් භයානක ලෙඩ නෑ. මොකද උන් ස්වභාවික දේවල් කන්නේ. අපේ කට්ටිය මේ සූප දාත්‍රයක් දාගෙන ඉන්දර හඳුනනට පස්සේ මනුස්සයව දෙල්ලම් පටන් අරගත්තේ. උයලා සපස්සකත් කළා කනවා. කන කන දේව ආවේ. මොනවා කෑවත් අර ලෙඩ මේ ලෙඩ ඉස්සල පටන් ගත්තේ බඩේ මේ බඩගින්නයි විපාසාවේ විතරලු ලෙඩකට තිබේ. මනුස්සයර විල දෙන බඩගින්නයි විපාසාවේ විතරයි ලෙඩකට. දැන් මේ සාත්‍රි දිනුවේට දිනුවේට අර පොළොන්නරුවේ දහලා තියෙන බෝඩ් එක බෝඩ් එකක් මේ වඳුරන් පිළිබඳව පරිශනාවක් යනවා උඩ පිළිකා හැදෙන්නේ නැත්තේ ඇයි කියලා දැනගන්න නිසා කරුණාකර මනුස්ස ආහාර දෙන්න එපා දීපු ගමන් උන්ට පිස්සු හැදෙනවා උඩ පිළිකා යනවා බලන්න පිළිකාවක් හදා ගන්න කොච්චර ලේසි අමාරුද කියලා ස්වභාවික දේ හදාගෙන ඒ දේ කන්න නැතුව අපි මේ ඈත් වෙන්න වෙන්නේ මේ ගෙවල් දොරවල් හදාගත්තට පස්සේ තියෙන ප්‍රශ්න දැන් ඊයේ ෆයර් alarm එකක් ගිහිල්ලා ඔක්කොම එළියේ දැන් ඇයි කොහෙන්ද මේක වෙලා තියෙන්නේ දන්නේ නැහැ ඒ මුළු සිස්ටම් එකම හෙල්ලුම් කාලා මෙච්චරක් ෆයින් එකක් ගෙවන්නත් ඕනේ කොහෙන්ද ආවේ කියලා දන්නේ නැහැ උඹලට වැඩ නැහැ කොට නැගිල්ල බේරලා දෙනවා පොඩ්ඩක් ඊට බලලා එළියට හිටපන් අපි ඇසෙම්බලි ග්‍රවුන්ඩ් එකේ ඉන්න එකයි තියෙන්නේ කොහෙන් එනවද මේවා කොහෙන් යනවද කියලා මොකාටවත් තේරෙන්නේ නැහැ. ඉතින් මේ සකස් කිරීම වැඩි කරන්න වැඩි කරන්න ප්‍රශ්න උත්තර වෙනවා. මේ ශිෂ්ටාචාරය වෙන්න වෙන්න අපි සකස් කිරීම වැඩි කරනවා. ඉතින් මේ සංස්කරණ අපි ඔය ඇඟ පොඩ්ඩක් එහෙම කරන එක දක්වන යනවා. භවනා කරනකොට නලියන හැම දෙයකදීම කරන්නේ පොඩ්ඩක් හරි වැඩි කරනවා සකස් ඒ සකස් කිරීම වල කෙලවරක් නැහැ. කොයි වෙලාවකරි ඒක බලන්න පටන් අරගත්තොත් මම මේ උදේ ඉඳලා ඇඳ වෙනකන් ඇති දේ ඇති හැටියට බාර ගන්නව නැත්නම් මේක හදන්න හදනවාද කියලා අපි මේකට නිර්මාණශීලී කියලා දාගෙන ප්‍රගතිශීලී කියලා දාගෙන ඒව හදන එකනට තෑගි දෙන්න ලෝකයක් හදාගන්න. ඇති දේ ඇති හැටියට බාර ගත්තොත් ඌ වැද්දේ. ඌ මැට්ටේ. ඌට තේරෙන්නේ නැති එකේ. ඉතින් මේක කොච්චර ඇතුළට බහලා තියෙනවද කියනවනම් අපිට අර රූපේ ගෙවිගෙන යනකොට අපි කරන ආලවට්ටම් ටික නලියන නලියවිල දිහා බලනකොට මේ සකස් කිරීම ඒක නිකන් අපිට හිතෙන්නේ මේ පෙරපිනක් වගේ කියලා. මට මේ යම් යම් දේවල් කරන්න පුළුවන්කම පෙරපිනක් කියලා. ඉතින් කොයි වෙලාවක හරි තමයි තේරෙන පටන් අරගත්තොත් මේ දෙයක් වෙනස් වෙනකොට බලාන ඉන්න බැරිකමක් අපිට තියෙනවා. මනස වෙනස් කරන බලාන ඉන්න බැරිකමක් තියෙනවා. ඒ වෙනස් දෙයක් වෙනස් වෙන දිහා බලන්න බැරිකතිය නිසා අපි දේවල් සකස් කිරීම කරනවා. හරි අහිංසකයි. ආයේ මේ දෝෂයක් නැහැ. හරිම අහිංසකයි. හැබැයි කොයි වෙලාවෙම මලපයින්වත් නැහැ. මේක ඉතාමත් දරුණු වෙන්නේ අපි තව කෙනෙක් සරස් කරන්න ගිය දවසේ ගෝරි ගොඩයි. අපිට කවදාහක්වත් බෑ තව කෙනෙක් දිහා බලලා ඒකට වෙන්න අරින්න බෑ. ඒකට හත දාන්න හිතෙනවා. සකස් කරන්න හිතෙනවා. ඒකට වගකීම් පටව ගන්නවා. අපි නෑ නෑ මම කිව්ව නැත්තම් කවුද කරන්න කියලා වගකීම් පටව ගන්නවා. පටවගත්තා පස්සේ කිලෝරක් නැති පටලවිලි ගොඩක් එන්න පටන් ගන්නවා. ඉතින් සම්බුද්ධජනසික ක්‍රමේ මේ වචී සංඛාර, කාය සංඛාර, චිත්ත සංඛාර කියලා මේ සේරම නැතර කරන්න උගන්වනවා. මොනක්වත්ම නොකරලා නිකන් ඉන්න පුළුවන් ස්වરૂපයක් අන්නේ වෙලාව විතරයි අපි ජීවත් වෙන්නේ. අනික හැම වෙලාවෙම අපි ආංශිකව එක එක දේවල් වලට ප්‍රතික්‍රියා කර කර ඉන්නවා. ඒ නිසා යම් වෙලාවක යෝගාවචරය මේ රූපය පිළිබඳව යම් ප්‍රමාණයකට ගුරුසු තැනදලා සියුම් තැන දක්වා හෝ මොකක් හරි වෙනසක් දැක්කම ඒ අනුව Taman ඒකට ප්‍රතික්‍රියා කරන ක්‍රම තුනක් තියෙනවා. වේදනාතික ප්‍රතික්‍රියා කරන නැත්නම් සංඥාතික ප්‍රතික්‍රියා කරන නැත්නම් සංස්කාරතික ප්‍රතික්‍රියා කරනවා. ඉතින් කමඨාන් වාර්තාව අහගෙන ඉන්නකොට හොඳට තේරෙනවා මේ එක එක අඹන්න ගිහිල්ලා හදන්න ගිහිල්ලා වෙලා තියෙන දේ. කවදා හරි යෝගාවචරය හොඳට දිනුනාට පස්සේ කමඨාන් වාතාව ලියලා තාම කියනකොට තේරෙනම ප්‍රතික්‍රියා කරලා තියෙන වේදනාව පැත්තෙන්ද මට මේ ප්‍රශ්නේ ඇවිල්ලා තියෙන සංඥා පැත්තෙන්ද මට ප්‍රශ්නේ ඇවිල්ලා තියෙන සංස්කාර පැත්තෙන්ද කියලා තේරුණාට පස්සේ එයාට කවුරක්වත් කියලා දෙන්න ඕනේ නැහැ ලියන්න ඕනේ හැබැයි. අමාරුම ඒක දිහා බලන්න. ඒක ඉච්චතම අමාරු නෑ. ඒක එච්චරම අමාරු නෑ. හැබැයි මේ දැනුම තියෙන්න ඕනේ අපිට මේ රූපේ ගිවන් වුණාට පස්සේ අපි ඊගාවට එල්ලෙන්නේ අපි ගිය ආත්මේ ගෙනාව පුරුද්දක් හැටියට. ඒක මේ වෙලාව අපිට වෙනස් කරන්න බෑ. හැබැයි දැනගන්න පුළුවන්. ඒ දැනගැනීම සුවසේවාවට අත්‍යවශ්‍යයි. සර්වඥාන්සතේ හැකියාව තිබුණා ආශ්‍රයනුසේ ඥානෙ මේ යන්න හදන්නේ මෙහා පොල් ගහ ගන්නද කේල් ගහ ගන්නද කියලා කියන්න පුළුවන්. මේ තමන් මේ ආර්ය පරිශ්‍රණය කරනකොට ඒ වෙනස් වීම වෙනකොට තමන්ගෙන් එන ප්‍රතික්‍රියා තමන් කරන දේවල් ඒක සඳහා වෙන්න අරින්න. ඒකට විරුද්ධ වෙන්න අපිට අයිතිවාසිකමක් නැහැ. මොකද අපි ගියාත්මේ ඉඳලා ගේන කර්ම ශක්තියකින් වෙන්නේ. මෙන්න මේ දේට ප්‍රතික්‍රියා නොකර ක්‍රියා කරන්න ප්‍රතික්‍රියා නොකර ඉන්න පුළුවන් නම් ආල්මෙන් කර්ම රස වෙන්න යනවා. ඒ නිසා රූපේ ගෙවන් කරපස්සේ වේදනා සංඥා සංස්කාර දිගේ විශාල ගමනක් තියෙනවා. මේ ගමන් තුනක් නෑ එක්කෙනෙකුට තුංගු තුංගොල්ලක් ඉන්නවා එක්කෙනෙක් ගත්ත පාර දිගේ යනවා. ඒක අර රූපේ ගමන් කරත් පිළි බොහෝ කල් යනවා. ඒ මොකද ඒකෙදී අනුසය කෙලෙස් වලට පරිඋත්ථාන වීතිකම නෙවෙයි අනුසය කෙලෙස් වලට අත තියන්න පුළුවන්. මට මේ දෙයක් ආවොහම ඒක වේදනාව පැත්තේ විදීම් පැත්තේම නටන්නේ මගේ බලනයක් අරත නෙවෙයි. ඒක ගినాපු ආශය අනුසය හැටියට. මම සංඥාති කියන අටරණන් ඒකත් මට මේ වෙලාව වෙනස් කරන්න බෑ. මට දැනගන්න පුළුවන් ඒක ඇවිල්ලා තියෙන්නේ ශාල මෝහ පටල රාශිය කල්ප ගානක එකතුලා එක. ඒ වගේම සංස්කරණය කිරීමට හැකියාවක් එනවා නම් හිතෙනවා නම් ඒකත් දැන් වෙන එකක් නෙවෙයි. අන්න ඒක දැනගන්න පුළුවන් නම් මේ නටන නැටිල්ල වෙන්නේ ඉස්සලා කියන්න පුළුවන්. ඒක නිකන් මේ සාමාන්‍ය භාෂාවට දාලා සිග්මන්ඩ් ෆ්‍රොයිඩ් බටේර මානසික විද්‍යාව ගැන කතා කරන කිව්වා මොනම ශිල්පයක් හරි දක්ෂයෙක් නම් එයාට පිස්සුවක් තියෙනවා කියන්නේ. එක එක දක්ෂකම් එන්නේ එක එක පිස්සුවල හැටියට. ඉතින් එකෙක් කැහුවා ඒකට සයිකියාට්‍රික් කෙනෙක් කියන්නේ මොන පිස්සුවටද කියලා. ඉතින් ඒක රෞත්තුනේ මහානික අච්චර දෙයක් කියපු මනුස්සයා. දැන් සිග්මන්ඩ් ෆ්‍රොයිඩ් තියෙන මොන පිස්සුවද කියලා. හැම දක්ෂකමක්ම වයර් මාරු වෙච්ච එකේ ඇවිල්ලා තියෙනවා. පොඩ්ඩක් ඇතුලේ කොණ්ඩේ නෙවෙයි ඔළුව ක්‍රේ වෙලා. ඒ ඕනේ දක්ෂයෙක්ගේ දක්ෂකම ගැන ඒ මනසයි ගෑණිකින් අහන්න බෑන කියලා දෙනවා. ඔය ෆීල් එකේ කොච්චර දක්ෂයා වුණත් චිත්‍ර ගෑනිට බෑ. නැත්තම් මේ පෞල් කන්න බෑ. මොකද ගෑනිට තේරෙන්නේ මේ කඩපිස්සු කියලා. කියල්ලලල්ල. ගෑණි කියන්නේත් නැහැ. හැබැයි මතු කරලා දුන්නොත් හිනා වේදනා හිනා විල්ලා යක්කු යන වෙලාවට හූ කියනවා වගේ. අපි කවදද අපි කවදද අවංක වෙන්නේ? අපි කවදද අහිංසක වෙන්නේ? අපි කවදද ඍජු වෙන්නේ? මේක වසංගකෙන ඉන්න ඉන්න බෝ වෙනවා. තථාගතප්ප වේදිතෝ භික්ඛවේ ධම්ම විනයෝ විවටෝ විරෝචති නපටිච්ඡන්නෝ මහන්නේ මේ සරුවචනන්සේ දේශනා කළ ධර්මයට ඇතුළු මේ අඩුපාඩු හෙලිකෙටුවොත් බබලන මම මට මේ කියන අතවල් පිස්සුව කියලා දන්නවනම් නිවනට ආසන්නයි මේක වාසංගල මේකට කාඩ්බෝඩ් රොටුණු දාලා සම්මාන දීගෙන අනම්මනම් කරන්න පටන් ගත්තාම පිස්සු ඩබල් වෙනවා බුදුජානනාංශ ගාව එහෙම ආලවට්ටම මොනක්වත් නැහැ. අපිට දීලා තියෙන කන්නාඩිය හැටියට මගේ ප්‍රകൃතිය මොකද්ද කියලා බලන්න නම් මේ වේදනා චරිත සංඥා චරිත සංස්කාර චරිත අනුව තමයි අසුරු කරන කෙනා මොන කෙනෙක්ද මම මොන જાති කෙනෙක්ද කියලා ඒ අසුරින්මයි අන්‍යෝන්‍ය අසුරින්මයි මේක තේරුම් ගන්න පුළුවන්. මොකද දැන් සර්වචාන්සි නැති නිසා. එනිසා අපි අවංක වෙන්න ඕනේ අපිට භාවනා කරන්න වැටෙන දේ හිතන දේවල් ලියන්න එපා පතන දේවල් ලියන්න එපා වෙච්ච දේ ලියන්න. එතකොට දැනගන්න පුළුවන් මේ විඥාණය මේ අපේ තියෙන මේ අඩුපාඩු මොකද්ද අපේ වැරදි හෙලි දක්වන්න තියෙන පැකිලෙන ගතියෙන් වැඩ අරගෙන අපි නාස්ලනුවක් දාගත්ත මීහරකෙක් වගේ සංසාරේ කරදර කරනවා. අපි හෙලි කිරීම හෙලි කරපු ගමන අපේ වැරද්ද හෙලි කරපු ගමන් විඥාණයට යන්නේ නැතක් නැතුයි. පාපොච්චාරණය කරපු ගමන් විඥාණයට යන්නේ නැතක් නෑ. උදාහරණයක් වශයෙන් හිත පිට ගියයි කියලා හිතන්න. පිට ගියාට කනකාට වෙන්නේ නැතුව නැවත හිත අරමුණට ගෙනත් අපි මේ ක්‍රියාවලිය කරන්න බෑ. කිසිම කෙලෙසයක් නෑ. කෙලෙස් සියලුම අහුසිලා. ධිට්ඨ ධම්ම වශයෙන්ම අහුසිලා. ඒ වගේ මෙලෝ වශයෙන්ම ගෙවන්න පුළුවන් කර්ම ගෙවන්න පුළුවන් ක්‍රමයක් තියෙද්දී අපි මේ වැරදි වැරදි වසන් ගන්න ගිහිල්ලා විඥානයේ දිගගෙත්තමක් උතන. නිසා වැරදි වෙන එක නෙවෙයි වැරදි වෙන එක සාමාන්‍ය මනුෂ්‍ය ගතිය. අපි ඒක හෙලි කරන්න ඕනේ. ඒක එලි කරලා ආයසරයක් කොච්චර ඉක්මනට අර ප්‍රകൃතියට තමන්ගේ වර්තමානට ගෙනත් යන්න පුළුවන්ද කියලා ඒ කොච්චර ගෙනත් තිබ්බත් පිට ගියේ හිත කොච්චර කනපාට ගෙනාවත් කොච්චර දක්ෂවට ගෙනාවත් සර්වඥාන්සේ කියන දේශනා කරන එක කාටද කියනකම් ආනිසංස ලැබෙන්නේ නැහැ කියන. ඒ දේ කාටද කියන්නේ? ඒ කියන්නේ පාපොච්චාරණය කරන්න. ආපත්‍ය දේශනේ කරන්න. තමන්ගේ වැරද්ද කාටද කියන්න. කිව්වට පස්සේ තමයි මේක කියෙන්නේ. තනියම නිවන් දකින්න බෑ. තනියම නිවන් දකින්න වැරද්ද අල්ලගෙන ඒක හෙලි කිරීමක් කරන්න. හෙලි කරන්න විශ්වසනීය කෙනෙක් ඉන්න ඕන. බුදුසසුනේ තමයි ඉස්ලාම් ලෝකේ පහළ වෙච්ච වගේ විශ්වසනීය පිළිකන. අනිත් එක තමයි අපිට ඒක භාවනා කරන කෙනෙකුට මේ හෙලිකිරීම හරහා අපේ අහිංසකකම අපේ තියෙන නියතමානීකම හෙලි කරනකොට එන්න එන්න තේරෙන්න පටන් ගන්නවා අපි නැවතත් අවුරුදු 6කට අනුකුච්චි දරුවෙක් වෙන්න පටන් ගන්නවා. ඔය පැහි ගන්නෑ. අයියා කන්නක් කක නෙවෙයි. පුළුවන් තරම් ඇතිදී ඇතිද කියන්නේ ගම අපි ඔක්කොම එකම අම්මගේ දරුවන්ට වැඩිය පුදුම විශ්වාසයක් ඇති ඇති වෙන්නත් ඕනේ භවනා. හරියන්න භවනා හරිය ගමන් ඒක එනවා සමග්ගානන් තපෝසුකෝ කියලා සර්වඥාන්සේ දේශනා කරනවා. සමගී වූවනට තපත තපස හරි පහසුවක්. වසංගන කෙනාට මේක කටුකොහලක්. ඉතින් ඒ නිසා ඒ වසංගන එක තමයි අපේ ප්‍රകൃතිය. අපි මේ බුද්ධ ශ්‍රද්ධාවේ ධර්ම ශ්‍රද්ධාවෙන් සංඝ ශ්‍රද්ධාවෙන් නැත්නම් මේ අනාථ පිටික සිතුමාට වගේ මේ කියන කතාවෙන් මේක හෙලි කරන්න ටික දෙනවා. හැබැයි ඔක්කොම නෙවෙයි. දවසින් දවස ටික ටික හෙලි කරනවා. හෙලි කරනකොට ඒ ඇති වෙන බන්ධනය, ඒ ඇති වෙන සහෝදරකම නේ කොහෙදවත් වෙන්නේ නැහැ. ඒ නිසා මේ පව් සමා කිරීම නැත්නම් මේ මේ ආත්මෙදිම ගිවන් කර දැමීම ඒක පව් අහෝසි කිරීමේ ක්‍රමයක්. අනිත් ඇඟවල ඒක දේව සමාප්තිය තමයි ලැබෙන්නේ. මේක නැති වෙන්නේක් නෑ. Taman වැරදි වෙච්ච එක හරියටම දැනගන්න. දැනගන තව කෙනෙකුට ඒක ප්‍රකාශ කරනවා නැත්නම් හෙලි කරනවා. හෙලි කරපු ගමන් තේනවා ඒකේන මට කරන්න ලොකු උදව්වක්. ඒ වගේම හෙලි කරනවා නම් මේක වෙන්නේත් නෑ. ඒ නිසා අපි කමඨාන් සුද්ධ කිරීමේදී පුද්ගලිකයි රහසිගතයි නෑ. වෙච්ච දේ වෙච්ච හැටියට කියනවා. ඒ පුද්ගලික රහසිගතයි කරන්න හදන්නේ අරක හෙලි කරන්නට බාධා කරනවා. ඒකට নানা ආකාර නිදහස් කරන කියනවා මේ නිසා බෑ මේ නිසා බෑ කියන අන්න ඕකට තමයි කෙලස් කියන්නේ. අන්නේම තමයි දැනුණාට පස්සෙත් ඒක හෙලි කර ගන්න බැරි නම් ඒක කෙලේශයක් නිසා වෙන්නේ. ඒ නිසා අදාහ ගන්න තමන් එක්ක සමගිය භාවනා කරන අය කියන සම්බ්‍රහ්මචාරින් වාසීලා කියලා ඒකෙනුට හෙලි කිරුවට පස්සේ ලැබෙන ලාභය ඒක තමයි සයිකියාට්‍රික් වල කරන්නේ ෆ්‍රී ඇසෝෂියේෂන්. එහෙම නැත්නම් කවුන්සලින් කියලා කියන්නේ ඕක තමයි. එයාට ඒක හෙලි වෙන්නේ. කැතැසිස් කියලා මේකට කියනවා. එහෙල්කේ නැත්නම් මේක ලල්ලාගත්තොත් ලබනාත්මකයි යන්නේ. එතකොට මේක වැල්පොලියට යනවා. දැම්ම දැම්ම ගෙවා දාන්න පුළුවන් නම් මේ අනාථ පිටිස්මාට කියන්නේ දා පොඩ්ඩකින් වැඩේ තීන්දුව වෙනවා. දැම්මම අතහැරලා දාන්න. දැම්මම හෙලි කරලා දාන්න. ඉතින් ඒක විවිධ පැති වලින් තමයි පෙන්නන්නේ. මේ පෙන්වන ක්‍රමෙත් වෙනවා පංච උපාදානස්කන්ධ හරහා මේවා උපාදාන කරන බදාගෙන ඉන්න එපා. බදාගෙන ඉන්න එක තමයි ස්වභාවය. පුළුවන් තරම් ධර්මේ නාමයෙන්, පුළුවන් තරම් බුද්ධ නාමයෙන්, පුළුවන් තරම් සංඝයාගේ නාමයෙන්, පුළුවන් තරම් තමන්ගේ සීලේ නාමයෙන් ටික ටික හෙලිකිරීම පටන් අරගන්න. හෙලි කරන්න කරන්න පුදුම සාන්තියක් එන්න පටන් ගන්නවා. හරීම අහිංසක ගතියක් එන්න පටන් ගන්නවා. හරීම නිහතමානී ගතියක් එන්න. ඒක කරන්න පුළුවන් වෙන්නේ බුද්ධ ශාසනයක් තියෙනකොට විතරයි. ශාසනයක් නැත්නම් මේක අපිට ඒක හදන්න බෑ. ඒක අපිට හම්බ වෙලා තියෙනවා. අපිට අවශ්‍ය වෙලකොත් තියෙනවා සුද්ධ වෙන්න. ඒ නිසා Tamange භාවනා කරනකොට දැනෙනදී තෝරන්න බේරන්න එපා, වර්ගීකරණය කරන්න එපා. එන විදිහට කමඨාන් වාතාව ලියන්න පුළුවන්කම තියෙනවා නම් ඒකේ හෙලිකිරීමේ ක්‍රමයක් තියෙනවා. කමඨාන් සුද්ධ කිරීම කියලා මේකට කියන්නේ. ඉතින් ඒක නිසා මේ වගේ අර නේවාසික වැඩමුළු වලදී මේ වගේ දේකට ලැබෙන ඊට ප්‍රස්තාව වැඩි. ගෙදර උදේ දවසට පැය භාගයක් විතර භාවනා කරලා මේක ගැම්ම එන්නේ නැහැ. මෙහෙම ඉන්නකොට එහෙම නැහැ මේ කරලා කරලා කොයි වෙලාවක හරි ඔය ලැජ්ජා පැත්තක තියලා කාරණා හිලි වෙන්න පටන් ගන්නවා. ඉතින් ඒක කාටද හෙලි කරලා විතරක් මදි. අපේ අනෙකුත් අපේ හිත මිතුරන්ට හෙලි කිරීම සඳහා අවස්ථාවක් තරම් දෙන්න ඕන. විශ්වසනීයතාවක් ඇති කරගන්න. මට කියන දේ මම කාටවත් කියන්නේ ඕන දෙයක් කියන්නේ. ඒක නෙවෙයිනේ අද ලෝකෙ සිද්ධ වෙන්නේ එකිනෙකාට පුදුම සැකයක් නෙදී. ඒ තාක්ෂණයේ දියුණු වෙන දියුණුවට අරසාව සඳහා රටේ ආර්ථිකයෙන් 100 කීයක් යොදවනවා. ඇමරිකාව වගේ රටක මුළු යුරෝපයේ වීදම් කරන රටේ වීදම් කරන අරසාව සඳහා මොකද විශ්වාස නැහැ. එන්නේ එන්නේ සැකයි. හරියට මුර්ගසම් වැස්සට මේ වෙයි දෙමිලා වගේ. පේන පේන එක හර්පෙක් වගේ පේන. අහුවෙන අහුවෙන දේ ආයුධයක් වගේ පේන. කක්කොට වැටෙන්නේ නැහැ. ඉතින් අපිටත් ඒ තරම පිස්සු කෙලින්න ඕන කමක් නැහැ. අපිට තියෙන අපි දැනගෙන කරගෙන යන භාවනාවේදී අඩු ගන්න භාවනා කරන අතර ඒ ඍජු එවනතම සුපර් කන්ඩක්ටිව් කොමියුනිකේෂන් එකක් ගන්නවා. ඒ ඒක එනකොට ඕන දෙයක් හෙලි කරන්න පුළුවන්. හෙලි කරපු ගමන් ඒක වාසියට හිටිනවා. හොඳම දර්ශන තමයි කොම්පෝස්ට්. කොම්පෝස්ට් හදන්න ගන්න ගෙදර තියෙන කක්ක හේරම ඇරගෙන කලවම් කරලා අවුවට දානවා. හොඳම කාබනික ඕරම් වෙන. මොනම කක්කාවටවත් මොන විස බීජයකටවත් සූර්යාලෝකයේ ඉන්න බෑ. වසන් ගැව්වොත් වෙනවා විස බීජය. විස වාත. සූර්යාලෝකයට දාගමන් ලෝකේ තියෙන හොඳම කාබනික පොහොර ලැබෙන. බුද්ධ ශාසනය කියලා කියන්නේ සූර්යාලෝකය. ඒකට හෙලිකරන්න වෙලාවල් කලාවල් තියෙනවනේ අන්නේ මේ හෙලිකරන්න හෙලිකරන්න ලැබෙන ලාභේ තමයි මේ අනාථපිණ්ඩික සුමාන කියන්නේ ඔකක්වත් අල්ලගන්න එපා, වසංගන්න එපා. මේක හිලි කරන්න හිලි කිරුවට පස්සේ සුවසේ මැරෙන්න පුළුවන්. සියලු දිනාටම සුවසේ මැරෙන්න ලැබේවා කියලා ප්‍රාර්ථනා කරමි. දවසේ ධර්ම දේශනාව මෙතන නතර. තෙරුවන් සරණයි.